එහෙනම් හොඳින් කවුරු සාදානා වුනේ. මේක සරල දස්ම දේශනා මාලාවක් අපි මේ ඉදිරිපත් කරගෙන මොකද ගැඹුරු ධර්ම දේශනා පිළිබඳව පසු එයින් ප්‍රයෝජනයක් ගන්නට නැහැ නම් සරල ධර්ම දේශනා තුළින් හෝ ප්‍රයෝජනයක් අරගෙන නිවස ලබා ගැනීමට හැකියාව ලැබී කියන අදහසෙන් තමයි වෙනසන් දේශනා මාලාව පිළිපැත් වෙන අදහස් කළේ. අද අප මෙයට සම්මා දිට්ඨිය පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. සෑම කෙනෙක්ම නිවන් ලැබීමට නම් අනිවාර්යයෙන්ම ආගස්ඨාංග මාර්ගයේ ගුණධර්ම දියුණු කරගත යුතුමයි. එහි පළවෙනි අංගයේ වශයෙන් තමයි සම්මා දිට්ඨිය බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ. ඉන්නේ කුච්චං ආසප්පං අක්ඛාතාරෝ තථාගතා කියලා දැක්වූ පාඩයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ විසින්. ඔබලා ඔබලා විසින් උත්සාහ ගත යුතුයි බුදු කෙනෙක් නැත්නම් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් මාර්ගයේ ත්‍යාදීන පමණයි කරන්නේ. ඒ නිසා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණධර්ම මේ අය විසින්ම දියුණු කර ගත යුතුයි කියන අදහස සරේසිතට කාවද්වා ගත යුතුයි. නිවන් ලැබීමට නම් මම මේ මා විසින් අනිවාර්යයෙන්ම මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණධර්ම දියුණු කරගත යුතුමයි කියන අදහසේ පිළිපදලා ඒ ගුණධර්ම දියුණු කරගන්නට උත්සාහ ගන්නවා. ඒ ගුණධර්ම දියුණු කරගත යුතු වන්නේ තමා තමා විසින්මයි වෙන කෙනෙකුට ඒක කරලා දෙන්න බෑ. අපිට මට කියන්නට පුළුවන් සම්මාදිට්ඨිය කියන්නේ මේකයි කියලා විස්තර වශයෙන් කරුණු ඉදිරිපත් කරන්නට පුළුවන්. නමුත් මේ අය සත්‍යයේ ඒ කරුණු තමාම අවබෝධ කරගන්නවා. ඒක නිසා මේ අවබෝධය කියන එක දැනීමක් නෙවෙයි පොතක් පොතක් කියලා දේශනයක් අහලා ලබා ගන්න සංඥාවක් නෙවෙයි. සමාගයේ සිත තුළින් ඇති කරගත යුතු අවබෝධයක්. මේ අවබෝධය නැත්නම් ඒ සම්මාදිට්ඨිය පිළිබඳ පවර්ණාව සම්මා යථාබෝධය නැත්නම් නිවන් දකින්නට බෑ. නිවන් දකින්නේ සම්මාදිට්ඨිය හරියට පැහැදිලිව ප්‍රත්‍යක්ෂ භාවනාවකින් අත්දැකීම කරලා. එතකොට සම්මාදිට්ඨිය කියනකොට බොහෝ දෙනෙක් කල්පනා කරන මේ බෞද්ධ අය අපි නම් සම්මාදිට්ඨිකය අන්‍ය ආගමය නිත්‍ය දෘෂ්ටිකය කියලා. මේකේ සියලු සියයක් සම්පූර්ණ සත්‍ය භාවයක් නැහැ. තා සුළු සත්‍යයක් පමණයි කියන්නේ. මේ සම්මාදිට්ඨියේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා කම්මස්සකතා සම්මාදිට්ඨිය සහ විපස්සනා සම්මාදිට්ඨිය වශයෙන්. කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේ කුසල තියෙනවාය අකුසල තියෙනවාය කුසල අකුසල සම්මල විපාක තියෙනවාය කියලා පිළිගන්න අය. යම් කිසි ලබ්ධිකයේ හිතනවා නම් කුසල කියලා දෙයක් නැහැ අකුසල කියලා දෙයක් නැහැ. ඒ කුසල අකුසල කම්මල විපාකයක් කියලා දෙයක් නැහැ කියලා එවැනි කෙනෙක් මිත්‍යා දෘෂ්ටිකයෙක් කියලා අපිට කියන්න පුළුවන්. අපට නිවන් යැදීමට බලාපොරොත්තු වන කෙනෙකුට ඉතාමත්ම අවශ්‍ය වන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨියට අමතරව විපස්සනා සම්මාදිට්ඨිය විදර්ශනා පිළිබඳ ඇති කරගන්නා සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය විස්තර කරපු දේශනා රාශිය බුදුහාමුදුරුවෝ විවිධ සූත්‍රවල විද්‍යාකාරින් දේශනා කරපු දේශනා රාශියක් තියෙනවා. එතකොට මේ දේශනා පිළිබඳ ඉදිරියේදී මේකට කරුණු දැනගන්නත් පුළුවන්. මේ ඉදිරි දේශනාවලදී උදාහරණ වශයෙන් කතා කරනවා නම් මජ්ක්‍ධිම නිකාය සම්මාදිට්ඨිය කියලා සූත්‍රයක් තියෙනවා. මේ සම්මාදිට්ඨිය විස්තර කරලා තියෙනවා 16 ආකාරයකින්. තවත් විවිධ සූත්‍ර විවිධ විවිධ ආකාරයෙන් දේශනා කරලා තිබෙනවා. බොහෝ අවස්ථාවලදී සම්මාදිට්ඨිය කියන එක විස්තර කරන්නේ බුදුහාමුදුරුවෝ දාගත් පොදු පාඩයක් තිබෙනවා. කතමාද දෙක්ඛේ සම්මාදිට්ඨිය යම්කෝ දෙක්ඛේ දුක්ඛේ ඥානං දුක්ඛ සංදේ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානං අයං උචිත දෙක්ඛේ සම්මාදිට්ඨිය. මේක බොහෝ විට බුදුරජාණන් වහන්සේ සම්මාදිට්ඨිය විස්තර කිරීමේදී ඉදිරිපත් කර ඇති පාඩයක්. මොකක්ද මහණෙනි සම්මාදිට්ඨිය කියන්නේ? යම්කෝ භික්ඛවේ දුක්ඛේනාන දුක පිළිබඳ නුවණක් ඇතනම් දුක්ඛ සමුදය ඥාන දුක්ඛ සමුදය පිළිබඳ නුවණක් ඇතනම් දුක්ඛ නිරෝධය නම් දුක්ඛ නිරෝධය පිළිබඳ නුවණක් ඇත්තන් ඒ වගේම දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා නම් දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා විශ්වත්ය පිළිබඳ නුවණක් තියෙනවා නම් මෙන්න මේ නුවණට තමයි මහණෙනි සම්මා දිට්ඨිය කියන්නේ. මේකට හිතෙන්නද කොළොමං මේවා අපි දන්නවා නේද අපේ තුල සම්මා දිට්ඨිය දැන් ඇතිවලා තියෙනවා නේද කියලා ඒක වැරදි අවබෝධයක්. දුක්ඛේ ඥානං දුක පිළිබඳ ඥානය කියනකොට මේ ඇයිගේ සිතට නිසැතින්ම වාග්යේ මතුවලා එන්නට පුළුවන් අර බුදුහාමුදුරුවෝ දුක්ඛ සත්‍ය විස්තර කරනවා කියව පාඩේ. ඔබද ධම්මේ ආරාල පොත්පත් කියවලා කියලා හොඳ අවබෝධයක් ධර්ම අවබෝධයක් තිබෙන තේසන්නේ. දුක්ඛ ගැන කියනකොට ජාතික දුක්ඛ, ජරාක දුක්ඛ, ව්‍යාධික දුක්ඛ, මරණාන්ත දුක්ඛම්, ස්වර්ගපරිදේ දුක්ඛ, දෝමනසුපාදාසාති දුක්ඛ අපේෂංකයෝ දුක්ඛෝපි හිනිසයෝ දුක්ඛෝ යම් තෙන්න ලබති සම්ප දුක්ඛං සංකිතේන සංකපාදාන සංඝා දුක්ඛා කියන පාඩේ මේ ඇත මතකය මේවා මතක තිබූ පමණින් නැත්නම් කෙනෙකුට කියන්නට පුළුවන් වූ පමණින් තමා දුක්ඛ සත්‍යය පිළිබඳ යහපත් දැක්මක් ඇති කරගත්තු කෙනෙකු කියලා හිතලා හැවටෙන්නට එපා. ජාතික දුක්ඛ ජාතිය දුකක් කියලා කියනකොටම මේ ජාතිය නිසාමයි මේ දුක් ඇති වෙන්නේ කියන එක පිළිබඳ පැහැදිලි අවබෝධයක් සමාජයේ සිටට කාලදී තේනිනවා. කොච්චර සංසාරයේ පුරා අපි මේ විදිහට ජාතිය නිසා දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා පැමිණලා තියෙනවා කන්තිය වෙනවාද කියන කරුණ හිතට නැමෙමින් පෙනී යන්නට ඕන. අනන්ත භෝයම් දෙක්ඛේ සංසාරෝ මේ සංසාරයේ මුල දක්වන්නට තරම් බැරි තරම් දීර්ඝයි. උබ්බාකෝ කියන සංඥාට ඒ මුල දක්වන්නට බැරි තරම්ම අති දීර්ඝ සංසාරයක් මේ අපි ගමන් කරා. ඒ සංසාරේ ගමන් කරන විට විවිධ තැන්වල ජාති දුක් අපි අත්දැක්කා. ඒ කියන්නේ මනුෂ්‍ය ලෝකයකම නැත්නම් තේසන් ලෝකවල, പ്രേත ලෝකවල, සතර පාල විවිධ තැන්වල ඉපදිලා අනන්ත අප්‍රමාණ දුක් විඳලා ජාතිය නිසා අපි මේ මනුෂ්‍ය ලෝකයේ ජාතිය ඇති වුණේ නැත්නම් අපේ මනුෂ්‍ය ලෝකයේ අපි ඉපදුනේ නැත්නම් අනේ මේ දක්වා අපි යන්තා දුක්ෙන් දාන මේ දුක් එකක්වත් අපිට අත්දකින්න ලැබෙන්නේ නැහැ. ඒ දුකක් තියෙනවා නම් මේ දුක ඇතිීමේ දුකේ සම්භවයේ ආරම්භය වන්නේ ධාතිය. ඒ නිසා මේ ධාතිය කියන එක ඒකාන්ත වශයෙන්ම දුකක් කියන එක Tamanට පැහැදිලිව පේන්න ඕනේ. අතීත සංස්කාරයේ කොච්චර මේ ධාතිය නිසා ප්‍රේත රෝග දුක් විඳනද ත්‍රිසන් ලෝකවල දුක් විඳලා සතර අපාවල දුක් විඳලා මනුස්ස ලෝකයේ දුක් විඳලා මේ ජීවිතේ කොටෙක් දුක් විඳලා තියනවාද ඉදිරියේදී කොටෙක් දුක් විඳින්නට සිදු වෙනවාද ඒ වගේම යටත් විශේෂයෙන් සෝවාන්වත් වෙන්නේ නැත්නම් අනාගත භවවලදී කොපමණ කාලයක් නම් මේ ජාතිය නිසා දුක් විඳින්නට සිදු වෙනවාද කියන එක Tamanටම පැහැදිලිව තේනවා ඉතින් එසේ පෙනෙන විට මේ ජාතිය ඒකාන්ත වශයෙන්ම දුකක් දුකක් ඇති කර දෙන හේතුවක් කියලා පැහැදිලිවම Tamanට අවබෝධ වෙලා පෙනෙනවා නම් ඒ જાතිය ගැන ඇති වෙන සම්මා දිට්ඨිය තරමද්දරට හෝ ඇති වුණා කියලා හිතන්නට පුළුවන්. ජරාපි දුක්ඛ ජරාවත් දුක. සාමාන්‍ය ජරාවට පත් වෙන කෙනෙකුට ජරා දුක තේරුම් ගන්න තපහසුයි. නමුත් සංසාරේ පුරා කොයිතරම් ජරා දුක් විඳලා තියෙනවද කියන කාරණාව වෙනත් ජරාවටපත් වූ සත්‍ය අඳින දුක අනුව ඒ අනුසාරයෙන් අපිට තේරුම් ගන්නට පුළුවන් ශක්තියක් තිබෙන්න ඕන. මේ සංසාරේ පුරා පිටිච්ච වාර ගන්න පොළවේ බැලි කැට ගන්න කියනවා කියන්නේ බැරි තරම් අශීනිතයි. ඒතරම් වාර ගණන් වලදී අනන්ත අප්‍රමාණ ජරා දුක් විඳලා තියෙනවා. මිනිස් වශයෙන්, තේ සංසාරේ වශයෙන් ආදී විවිධ දැන් වල ඉපදෙන්නේ. එතකොට මේ ජරාවට පත් වුණාට පස්සේ අස්සන්නාත ආදී නිදන් දුර්වලලා තපය වාරු නැතුව ඇගේ ශක්තිය නැතිලා එතනම උත්තර වෙලා සමහර විට මල මූත්‍ර පවා සමාන්ත සෝදා පරික්ෂ කරගන්නවත් නැති තත්ත්වයටපත් වෙලා ඒ ඒ මල මූත්‍ර බඩේම වැටෙන මහා දුක් සමහරට අවුරුදු 5 10 15 එක දිගට ඉඳලා තියෙනවා. මේ ජීවිතයේ මේ විදිහට විඳින්නට පුළුවන්, විඳින්නට සිදුවෙන්නට පුළුවන්. මේ වගේ මනාලක බහවලදී මේ දුක් විඳින්නට සිදුවෙනවා. මේ ජරාව ඒකාන්ත වශයෙන්ම දුකක් මේ ජරා දුකක් ගෙන දෙන ඇඟකුයි මේ ජරා දුකක් ගෙන දෙන සිතකුයි මේ අල්ලාගෙන දඟලන්නේ මම මේ කියලා හිතාන මගේ කියලා හිතාන මේකනම් ජරා දුකක් ගෙන දීමට හේතුපාදක වන ජරා දුකක් ගෙන දෙන ස්ථානීය වූ මේ ශරීරයයි මේ සිතයි තමයි මේ උපාදාන කරන්නේ මේකට ආශ්‍රය කරන්නේ බැඳෙන්නේ කියන අවබෝධය Taman ඇති යුතුයි මේ ජරාව දුක කියලා යන්තම් ඔය කියවලා යන්තම් යමක් අහලා ඒ ගැන හැඟීම් මාත්‍රයක් ඇති කරගත්තුවම සමාජ සම්මාදිටිය රිදි වෙලා පවතිනවායි කියලා හිතනවා නම් සමාජයේ සම්මාදිටිය හොඳින් පවතිනවායි කියලා හිතනවා නම් ඒක මුලාවක්. ව්‍යාධි දුක් තියෙනවා නම් සම්ප්‍රමාණ ව්‍යාධි තියෙන රෝගී විශේෂිත පාදාන්තය දක්වා හැදෙන රෝග කියන්නට බැරි තරම් විශාල ප්‍රමාණයක්. ඉතින් අපි හිතනවා නම් අපි නිරෝගී කියලා ඒක අපේ තියෙන මොඩකමක්. ඕනෑම රෝගයක් ඕනෑම අවස්ථාවකදී හැදෙන්නත් පුළුවන්. අතීත සංසාරේ අපි මේ සෑම රෝගයකින්ම දුක් විඳලා තියෙනවා කියන්නට බැරි තරම් ප්‍රමාණයක්. දැන් ත්‍රිසං සත්‍ය වේලා හැම දුක් විඳනන් හැම අපට වාගේ අපෝපස්ථාන කරන්නට කෙනෙකුත් නැහැ දෙහෙතේ දෙන්නට කෙනෙකුත් නැහැ ඒ වගේම සමහර විට මරණයට පස්සෙන්සේකම අතිශයින් දරම දුක් විඳින සිදු වෙලා සිදු වෙනවා එසේම අපි එවැනි දුක් අනන්ත අප්‍රමාණවත් වෙලා තියෙනවා මේ ජීවිතේ පුරා අනාගතයේදී තව මොන මොන රෝග හැදෙන්නට තියෙනවද හැදෙයිද කියලා කවදාවත් කියන්නට බෑ. අද අපි මෙහෙම සිටියට හිත වෙනකොට සමහර විට ඔය අංශ භාග වැනි සත්‍යයට පද්දලෙන් දෙන්නේ නැගිටින්න බැරි සත්‍යයක් සුද්ධා උද්දතවන්නත් පුළුවන්. ඒක නිසා විවිධාකාර රෝග පීඩා මේ මේ සංසාර ලෝක සංසාර සාගරයේ වසන කාලය තුළදී අපි අත්දැකය මේ ජීවිතයේ අත්දැකෙන්නට සිදු වෙන අය අනාගත භවවලදී දුක් අත්දැකෙන්නට සිදු වෙනවා කියන අවබෝධය කියලා. ඇති කරගෙන මෙවැනි දරා දුකක් ලබා දෙන මේ කයයි සිතයි මේ නාම රූප ධම්ම මේ පංචස්කන්ධ ධම්ම නේද මම මෙලෙසින් මුදා දෙන්නේතුව මම කියලා හිතන්නේ මගේ කියලා හිතන්නේ ආශා කරන්නේ බැඳෙන්නේ උපාදාන කරන්නේ කියලා තමන්ටම අවබෝධයල තමන්ගේ මෝඩකම තමන්ට පෙන්වන ආයතේ එසේ නැතුව මේ ජරා දුකත් ලෙඩ හැදෙන එක දුකක් කියලා හිතන එක නෙවෙයි මම මම අදහස් කරන්නේ මරණම්පි දුක්ඛම් මරණයක් දුකක් අතිශයින්ම දුක් විඳලා දුක් විඳලා අවුරුදු ගණන් දුක් විඳලා මරණයට පත් වූ අවස්ථා කියන්නට බැරි තරම් අසීමිත ගණන් අපි සංසාරේ පුරා වැඩි දුක් විඳලා තියෙනවා. ওই ත්‍රිසං සත්‍ය වාගේ අය උත්පල වේලා වයසට ගිහිල්ලා ජරාවට පත් වුණාට පස්සේ මරණ දුක් විඳිනවා අවුරුදු ගණන් සමහර වෙලාවට. කිසි කෙනෙකුගේ පිටක් සරණක් නැතු. මිනිස්ය පවා සමහර අවස්ථාවලට අපිට දක්නට ලැබෙනවා කිසි කෙනෙකුගේ පිටක් සරණක් නැතු බොහෝ මරණ දුක් විඳ විඳ ආශිතන අවස්ථා. මොයි කොයි ආකාරයෙන් මරණයට පස්සේද කියන්නට දන්නේ නැහැ. කොතනදී මරණය සිදු වේද කියන්නේ දන්නේ මෙවැනි මරණ දුකක් දෙන දෙන ශරීරයක් තමයි මේ අපි නලවන්නේ තියාගෙන ආශා කරන්නේ බුදුරජාණන් වහන්සේ එක්තැනකදී උපමාවක් කියනවා මහණෙනි විශාල පර්වත තුනක් තුන් පැත්තකින් පෙරලි පෙරලි යනවා නැද පුද්ගලයෙක් ඉන්නවා මේ මේ පුද්ගලයා නැගස ඒ පර්වත තුන පෙරලි පෙරලි ආවට පස්සේ ඒ පුද්ගලයා තැන්නා පොඩියලා නැගලා නැත්තටම නැතිලා යනවා මේ වගේ මහණිය උඹලාට ජරා දුක මේ පැත්තකින් එනවා ව්‍යාධි දුක මේ තවත් පැත්තකින් එනවා මරණ දුක තවත් පැත්තකින් එනවා කුමන හාස්‍යයක්ද මහණිය උඹලාට මෙවැනි දුක් වලින් බෙදී සිටින විට ඕම හාස්‍යෝත්මානන්දෝ නිත්‍යම් පජ්ජලති සතිය කියලා දක්වලා තියෙනවා. මොන හාස්‍යද්ද මොන සතුටද්ද මේ ආකාරයෙන් නිරන්තරයෙන් දැවෙන සංසාර දුක් වලින් අපි වට වෙලා සිටිනේ. ඉතින් මේව අවබෝධයක් නැති කෙනෙකුට සාමාන්‍යයෙන් ඉතින් ওই මරණයටපත් වෙනවා මරණයට පස්සේ මේ සාමාන්‍ය සිදුවෙන දුකක් ඇති වෙන පුළුවන් නේද හිතන ඉච්ඡේක මරණයට පස්සේ ඒකෙන් මම අත්කේ දානවා තමන් සංසාරයේ පුරා කොච්චර මරණ දුක් විඳද අනාගතයේ විඳින්න සිදුවේද මේ තරම් මරණ දුක් ලබා දෙන මේ පංචස්කන්ධ ධර්මයන් කෙරෙහි ඇලිය යුතුද කියන එක තමන්ටම පැහැදිලිව පෙනී ආයේ මොකද දුකකට ඇදෙන්නේ යම් කිසි කෙනෙක් දුකක් කියලා දන්නේ නැති නිසා. මේ පංචස්කන්ධ ලෝකයේ දුකක් වශයෙන්ම හරියට දක්නවා නම් කිසි කෙනෙක් මේ පංචස්කන්ධ ලෝකයට ඇලෙන්නේ මේක උපාදාන කරන්නේ මේවට ආශා කරන්නේ නමුත් ඒම ආශා කරන්නේ ඇලෙන්නේ බැඳෙන්නේ මේ දුක ගැන පැහැදිලි අවබෝධයක් නැති නිසා දුක පිළිබඳ තියෙන සම්මාදිට්ඨිය පිළිවසෙන් ඇති නැති නිසා ඊළඟට අප්‍රිය සංප්‍රයෝග දුක් තියෙනවා ප්‍රිය විප්‍රයෝග දුක් ඇති වෙනවා කායික දුක් ඇති වෙනවා මානසික දුක් ඇති වෙනවා විවිධාකාර දුක් තියෙනවා මේවා ගැනත් එක එකක් වෙන වශයෙන් කියන්න දවස් නෑ වෙන සරණ කරනවා පිළිපද නොකර නිසා කෙසේ වෙතත් මේ සරල ධම්ම දේශනාවක් නිසායි ධම්ම දේශනාව සුදුපත්තියේ බලාපොරොත්තු නිසායි මේ කරුණු ඊළඟට සංකීර්ණ පංච පාදානස්කන්ධා දුක්ඛ කෙටියෙන් කියනවා නම් මේ පංචස්කන්ධේ පැවැත්මමයි මහණෙනි දුක කියන්නේ. ඉතින් මේක මිනිසුන්ට තේරෙනවා නම් ලෝක සත්‍යයට තේරෙනවා නම් මේ පංචස්කන්ධයේ පැවැත්මම දුක කියලා. මේ දුකකට ආශා කරයිද? මේ දුකක් බලාපොර දුකක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙයිද? අනාගත බහුලදී මෙවැනිම පංචස්කන්ධ සංඛ්‍යාල දුකක් ඇති කර ගැනීමට අවශ්‍ය කුසල අකුසල කර්ම සංස්කාර රැස් කරන්නේ. නිකන් විතර බලන්න තමන්ගේ සිතට තමන්ට පේන්න ඕන මේ පංචස්කන්ධ ලෝකයේ දුකක් වශයෙන් මම හරියට අවබෝධ කරලා තියෙනවද? මට ඒක වැටහිලා මම ඒක පිළිඅරගෙන තියෙනවද කියලා. නිකන් සංකේතයෙන් පංච පාදානස්කන්ධා දුක්ඛා කියලා ආයි කියයි. එහෙම ඇහුවට කිව්වට වැඩක් නැහැ Tamanට අවබෝධය නැත්නම්. මේ පංචස්කන්ධ ලෝකය Tamanගේ ඇඟ සාපිත පවස්තන එකමයි මහාම විශාලම දුක්ඛස්කන්ධය. මේකට කවන්නට ඕන, පොවන්නට ඕන, නහවන්නට ඕන, සෝදා පරිස්සර කරවන්නට ඕන, දෙදෙට දෙදෙට දෙහෙම දෙන්නට වෙනවා. ආරක්ෂා කරන්නට වෙනවා. කොයි දේ කළත් නිරන්තරයෙන්ම මේක දුක් ලබා දෙන ජරා දුක්, ව්‍යාධි දුක්, මරණ දුක් ඒවත් දින දෙනවා. ස්වාභාවික වශයෙන් මේ ශරීර පංචස්කන්ධ ලෝකයේ තියෙන විශාල දුක් ලබා දෙන. මේක ඒකාන්ත වශයෙන් පවතින එකමයි දුකක් කියලා Tamanට අවබෝධ වෙලා නැති නිසා තමයි මේ පංචස්කන්ධ ලෝකයන්ට ඇලිලා බැඳලා කටයුතු කරන්නේ. ඉතින් ඒක නිසා Taman තේරුම් ගත යුතුයි අනිවාර්යයෙන්ම මේ දුක්ඛේ ඥානං කියන සම්මාදිට්ඨි අංගය Tamanගේ සිත තුළ තවම ඇතිලා නැහැ නේද කියන කරුණ. මේ හිතාවේ මොකද්ද මේ දුක කියන එක මම දන්නවනේ කියලා. එහෙම දැනගත්තට සම්මාදිට්ඨිය විදියලා නැහැ. නිවන් දැකීමට සම්මාදිට්ඨිය අනිවාර්යයෙන්ම ඇති කරගත යුතුයි. දුක් සමුදය ඥාන දුක් සමුදය පිළිබඳ නුවණ ඒකත් සම්මාදිට්ඨිය. එතකොට දුක් සමුදය කියනකොට බුදුහාමුදුරු බොහෝ අවස්ථාවලදී කියනවා ආයනන් තණ්හා කෝණෝ බයිකා නන්දිරාග සහගතත්ව සත්‍රාබ් නන්දනේ ශීතේ දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කිය. මොකක්ද මානේ දුක් සමුදය කියන්නේ? නැවත නැවත පුනක් භවය ගෙන දෙන උපනුපං ආත්මයක භවයක් භවයක් පාසායකට ඇලීම ඇති වෙන සම්දරාගෙන් සම්දේ කැමති කැමැත්ත රාගය කියන බැඳීම ඇලීම ඒකෙන් දෙලී ගිය ඒකෙන් සමන්නාගත වූ යම් කිසි සංහාවක් තියෙනවා නම් කාම සංනාවක් හෝ භව සංනාවක් හෝ විභව සංනාවක් තිබෙනවා නම් ඒකයි මහණෙනි දුක්ඛ සමුදය සත්‍යය කියලා කියන්නේ මේ මේ කරුණ අනන්තවත් පහළ ඇති අනන්තවත් කියලා ඇති අනන්තවත් දේශනවල තේරෙන දේශනවලට හඳුන් දීලා ඇති. නමුත් මේක තේරෙලා තියෙනවද මේ සංදේශත්‍ය දුක්ඛ සංදේශත්‍ය කියන්නේ සංහාවය කියලා නැත්නම් සංහාව කියන්නේ දුක්ඛ සංදේශත්‍ය කියලා තේරෙලා තියෙනවද? තේරෙලා තියෙනවා නම් මේ දුක්ඛ සංදේශත්‍යක් වූ සංහාව තව තවත් ඇති කරගෙන තව තවත් දුකම ඇති කරගන්නට මේ ඇයි පෙළඹෙන්නේ? මේ මේ කර්මමා කියන්නේ තමන්ගේ සිතට සම්මාදිටිය තාම ඇතිලා නැහැ කියන කාරණාව පෙන්වා දීම සඳහා. එතකොට බොහෝ දෙනෙක් මේ ආශා කරලා කරන්නේ තමන්ගේ සැප වේදනාවට, සුඛ වේදනාවට ඒ සැප වේදනාව හොයා ඒකට ආශා කර කර ඒකට ඇලියලි දැන් දෙලි කටයුතු කිරීම තමයි කරන්නේ. මේ ආශාව සැපගෙන දෙන දෙයක් ඒ සැපයට හේතු වන කරුණක් කියලා මුලාවට පස්සෙලා ලෝක සත්‍යය කටයුතු කරනවා. නමුත් මේකෙන්ම අනන්ත අප්‍රමාණ ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් ලබා දුන්න අය പ്രേත ලෝකයට ඇදලා දැම්මයි සතර අපායට ඇදලා දැම්මයි සංසාර දුකේ නිමග්න කෙරෙව්වයි ගිල්ලෙව්වයි කියලා Tamanට තේරෙනවා නම් පැහැදිලිවම අවබෝධයක් වෙනවා නම් මේ සංහාව සමාජයේ සිට තුළ සබාගත යුත්තක්ද එහෙම නැත්නම් මේ සංහාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා අයින් කළ යුත්තක්ද කියන එක Tamanටම පැහැදිලිව පේනෙන්න ඕනේ. සංකෝපණිලං දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහතම්ම මේ දුක්ඛ සමුදය අරිය සත්‍ය මහණේ ප්‍රහාණය කළ යුතුයි. මේ අය ප්‍රහාණය කිරීමක් මේ කරන්නේ. දිගින් දිගටම සංහාවෙන් දෙලිවිලි බැඳි බැඳි ඒ සංහාවන් තව තවත් පෝෂණය කරනවා විනා සංහාව ප්‍රහාණය කිරීමට අවංකවම උත්සාහයක් ගන්නවාද කියන ප්‍රශ්නේ මීයන් විමසා බැලිය යුතුයි. එහෙනම් බලනකොට Tamanට තේරෙන්න ඕන Taman තවම දැකලා නැහැ දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වන ආකාරය. Taman තවම දන්නේ නැහැ දුක්ඛ සමුදය සත්‍ය තුළින් සංසාරයේ දුකක්ම ලබා දෙන බව. එහෙම තේරෙනකොට තමාගේ සිත තුළ සම්මාදිට්ඨිය තාම සර්ව සම්පූර්ණ වශයෙන් තියා යන්තම්වත් ඇතිලා නැහැ නේද කියන කරුණ අවබෝධ වෙන්න ඕනේ. එතකොට මේ දුක්ඛ සමුදය සත්‍ය හරියට අවබෝධ වුණා නම් සංහාව නිසා ජාති ජරා ආදී සංසාර දුක් ලබා දෙන බව තමයි තේරෙනවා නම් මේ සංහාව අපි අයින් කරන්න ඕනේ ඒ සඳහා අනුගමනය කළ යුතු මාර්ගයක් තියෙනවා ඒ මාර්ගයේ ගමන් කළ යුතුයි කියන පැහැදිලි සත්‍ය අවබෝධයේ පිහිටලා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව සත්‍ය වඩන්නේ එතකොට මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාක සත්‍ය තමයි මාර්ග සත්‍ය කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ. මේ මාර්ග සත්‍යයේ එක් අංගයක් ගැනයි අපි මේ කතා කරන්නේ සම්මා දිට්ඨිය. එතකොට මේ මාර්ගාංග අනිවාර්යයෙන්ම දිනු කර ගන්නට උත්සාහ කරන්නේ නැතුව ඒ සඳහා බලවත් වීරියක්, අඛණ්ඩ වීරියක් කරන්නේ නැතුව මේ කටයුතු කරන්නේ ඇත්ත වශයෙන්ම අර කලින් කියපු දුක දන්නේ නැති නිසා දුක් සමුදය දන්නේ නැති නිසා දුක්ඛය ඥානසා දුක් සමුදය ඥාන නිසා එතකොට මේ මාර්ග සත්‍ය හරියට අවබෝධ කරනවා නම් මේකමයි මාර්ගයේ සෝව මග්ගෝණ සංයෝ වෙන මාර්ගයක් නැහැ කියන පැහැදිලි සත්‍යය අවබෝධයේ පිහිටලා Tamanට මේ මාර්ගාංග දියුණු කිරීමකින් තොරව නිවන් ලබන්නට කවදාවත් බැහැ කියන අවබෝධයේ සිටලා මේ මාර්ගාංග දියුණු කර ගැනීමට කෙනෙක් උත්සුක වෙනවා උනන්දු වෙනවා කටයුතු කරනවා. එහෙම කටයුතු නොකර තව තවත් මේ මන්දගාමී ආකාරයෙන් මේ කටයුතු කරන්නේ අන්තිශාවක් නිසා නෙවෙයි ඔය කියන ආර්ය සත්‍ය ධර්මයන් පැහැදිලි වශයෙන් දැකලා නැති නිසා සත්‍යය අවබෝධ කරගන්න නැති නිසා. ඊළඟට දුක්ඛ නිරෝධය ඥාන දුක්ඛ නිරෝධය පිළිබඳ නුවණ සම්මා දිට්ඨිය කියලා දක්වන්නේ මේ දුක්ඛ නිරෝධය කියලා මේ පිළිබඳ නුවණ නම් අඩුම වශයෙන් සෝවාන්වත් වෙලා මාර්ග ඵලයකට සිතපත් කරගන්නට බැරි කෙනෙකුට ඇති කරගන්නට බැහැ ප්‍රායෝගික වශයෙන් දකින්නට නම් අනිවාර්යයෙන්ම නිවනට සිතපත් කරගත යුතු නිරෝධ සත්‍ය දකින්නට. අදත් පුළුවන් සෑම මාර්ගඵලයක්ම ලබන්නේ මාර්ගඵල ලැබුවායද අයින්නවා. මේ ලංකාවේ සමහර කිසිම කරුණු නොදන්නා මහා ප්‍රසිද්ධ අය ඔය ප්‍රසිද්ධ ජනමාධ්‍ය තුලින් අද කාලේ නිවන් ලබන්න බෑ ධ්‍යාන ලබන්න බෑ මාර්ගඵල ලැබු කිසි කෙනෙක් නැහැ ධ්‍යාන ලැබු කිසි කෙනෙක් නැහැ ආදී වචන කියනවා අහන අපිට ඇහෙනවා ඒ වචන වලට මුලා වන්න දෙපා මුලා විඳා කටයුතු කළොත් එහෙම කවදාවත් මේ නිවන මේ ජීවිතය අත්දකින්න හම්බෙන්නේ නැහැ ඒ නිසා මේ ජීවිතයේදී මම දකින්නට පුළුවන් නිවන අත්දැකීමට මාර්ග සත්‍ය වැඩි යුතුයි ඒ වැඩිමෙන් තමයි නිවන අවබෝධ කරන්නේ ඒ නිවන අවබෝධ කළේ නැත්නම් කවදාවත් නිරෝධ සත්‍ය මේකයි කියලා ප්‍රත්‍යක්ෂ වශයෙන් කෙනෙකුට දකින්නට බෑ ඒ නිරෝධ සත්‍ය පිළිබඳ තියෙන සම්මා දිට්ඨිය නිසා කවදාවත් ඇති කරගන්න බැහැ. නිකන් ඕන නම් හිතන්නට පුළුවන්. ආ මේ දුක්ඛ නිරෝධයක් කියලා එකක් තියෙනවා නම් දුකක් තියෙනවා නම් දුක්ඛ නිරෝධයක තියෙනවා නේ කියලා එහෙම ඔය යන්තම් අදහසක් ඇති කරගන්නට පුළුවන්. එවැනි අදහසක් ඇති වූ පමණින් අපේ දේශිත තුළ සම්මා දිට්ඨිය දිනු වෙලා නැහැ. මේ එක් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ආකාරය. ඒ කියන්නේ මේ මේ විදිහටම බොහෝ අවස්ථාවල දේශනා කරලා තියෙන ඒ එක් ආකාරය. මේ දේශනා කළ ආකාර තුනෙන් එක් ආකාරයක්. ඔය අපි ප්‍රකාශ කරනවා. එක්තැනකදී බුදුරජාණන් වහන්සේගෙන් ගිහිලා විමසනවා සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය තිබන්තේ උච්චතේ කිත්තාවසානකෝ බන්තේ සම්මාදිට්ඨිය හොති කියලා පාඩම් ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය කියලා ප්‍රකාශ කරනවා. කෙනෙකුගේ චිත තුළ පිටේ කොටකින් නම් සම්මා දිට්ඨිය පිහිටියා දෙනවා. එහෙමයි අසන්නද ප්‍රශ්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ කදිම පිළිතුරක් දෙනවා මේ ආකාරයෙන්. ද්වේෂිතායම් කෝයම් පච්චායන් ලෝකෝ යෙබුයේ නැති සංචේ නැති සංච ලෝක සම්ප්‍රයන්තකෝ පච්චායන යථා භූත සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ නැති තාසං නොහොති ලෝක නිරෝධං දෝපච්ඡාන අතහබෝතං සම්මප්පන්න පසුතෝ යාලෝකේ අත්ථාසස්ස සෝන් හානෝහති උපයෝපාදාන චේත චේතසෝ අදිස්ථාන අභිවේශ විනිබද්දෝ කෝයන් කත්තාන ලෝකෝ යෙබුජේන සංකප්පෝ උපයෝපාදාන චේතසෝ අදිස්ථාන අභිවේශාංශං නෝපේති නෝපාදීති නාදිත්තහගත සාමේති දුක්ඛමේ උපජ්ජමානා උපජ්ජති දුක්ඛං නිරුද්ධමානා නිරුද්ධති නකංකති නිවචිතෙච්චති අපරප්පච්චා ඥානමේ වස හෝති එස්සාවතාකෝ පච්චායන සම්මාදිට්ඨි හෝති කියලා ඒකට පිළිතුරු දුන්නේ. එතකොට එතන සම්මාදිට්ඨිය බුදුහාමුදුරුවෝ විස්තර කරන මේ ආකාරයෙන් මේ ලෝකයේ සත්‍යෝ දෙකක් ඇසුරු කරුණු දෙකක් ඇසුරු කරගෙනයි බොහෝ විට කටයුතු කරන්නේ. අත්‍ය සංචේව නැති සංචය. ඇති බව සහ නැති බව. මෙතන මේ ඇති බව කියන එකයි නැති බවයි කියනකොට ගැඹුරු අර්ථයක් තියෙන වචන දෙකක් ඒකේ තියෙන්නේ. මෙතන විශේෂයෙන්ම ගණන් ගන්නේ ශාස්ත්‍රක දෘෂ්ටිය සහ උත්පේ දෘෂ්ටිය. දිගින් දිගට පවත්නා වූ සදාකාලික ආත්මයක් ඇත කියන හැඟීමේ සමහරු පිළිතුර කටයුතු කරනවා. ගිය ආත්මෙත් හිටිය ආත්ම ගානකටත් හිටියා අදත් හිටිනවා මතුවටත් හිටිනවා කිය. මේ අදහස ලෝකයාට ඉස්සෙල්ලාම ඉදිරිපත් කළේ සාමාන්‍ය මේ සිතල මතලා නෙවෙයි. ප්‍රායෝගික වශයෙන් භාවනාවෙන් ඉහළම ප්‍රතිඵල ගත්ත ඔය Hindu ආගමේ වැනි අන්‍ය ආගම්වල විදර්ශනා සමත භාවනාවෙන් හුඳින් දියුණු කරපු අය විසින් ඒ හොඳින් දිනු කරපාට පස්සේ සමත භාවනාව දිනු කරාට පස්සේ කුබ්බේ නිවාසානුස්සති ඥානයේ ඇතුළතව ගන්නට පුළුවන් ශක්තිය ලැබෙන පෙර විශ්වකන්ද පිළිවෙල දක්නා නුවණ. ඒ කියන්නේ විශ්වකන්ද පිළිවෙල දක්නා නුවණ සමහර කල්ප ගණන් බලන්නටත් පුළුවන්. එහෙම ඒ දක්ෂය ටිකයිම බල බල බල බල බල බල යනවා. ඉතින් එයාට පේනවා මේ ආත්මෙට ඒ තිස්සලා මෙට ඒ තිස්සලා මෙට මේ විදිහට බලන බලන බලන යනකොට මේක දිගින් දිගට දිගින් දිගට ප්‍රවතාවු දෙයක් කියලා එවැනි දෘෂ්ටියකට වැඩි දෘෂ්ටියකට දැස ගන්නවා. ඒකට පුළුවන් අනාගතයේ උපදින ආකාර දකින්නට අනාගත සංඥානි. ඒ දකින්න කොටත් අනාගතයේ මත් මෙතනින් මෙල්ලා ගිහිලා ඊළඟට මෙහෙම උපදිනවා ඒ තිස්සත් මෙහෙම උපදිනවා කියලා දකින්නට පුළුවන්. එහෙම දකින්න කෙනෙක් කියනවා මේ ශාස්ත්‍රය කියලා මේ ආත්මය සදාකාලික වශයෙන් පවතින දිගින් දිගට සංක්‍රමණය වෙන ආත්මයක් හිතෙනවා කියන හැඟීමේ පිළිතුර තමයි ඒ දෘෂ්ටිය ලෝකයට පහළ කරන්නේ. එතකොට ඒ වගේම තමයි නස්තිකංච ඒ කියන්නේ විභව දෘෂ්ටිය කියලා කියන්නේ විභව දෘෂ්ටිය කියන එකෙන් අදහස් කරන්නේ මරණයෙන් පස්සේ කිසිම දෙයක් නෑ නැවත ඉපදීමක් නෑ මොකක්වත් නෑ මරණයෙන් පස්සේ ඔක්කොම ඉවරයි. ওই අදහස තමයි විභව දෘෂ්ටිය කියලා කියන්නේ. මේකත් ඔය භාවනාවේ ඉහළ අධ්‍යක්ෂින් දැකපු අය ලබන එකක්. සාමාන්‍යයෙන් ඔය කියන භාවනා ක්‍රම සිත නිරුද්ධ කරන්නට පුළුවන් භාවනා ක්‍රම. ඒ කියන්නේ අසඤ්ඤතලේ වාගේ තැන්වල ඒ අය උපදින්නේ. අසඤ්ඤතලේ කියන්නේ සංඥාවක් නැහැ, වේදනාවක් නැහැ, සංඛාර නැහැ, මොනම සිතක්වත් නැහැ, රූපස්කන්ධය පමණයි පවතින්නේ. කල්ප 500ක් පුරාම ඉඳලා පවතිනවා. එතකොට එයින් පස්සේ නැවත මනුෂ්‍ය ලෝකයේ අපි හිතමු උපදුනා කියලා උපදුනාට පස්සේ යාට ඒ භාවනාව දිනු කරලා පුබ්බේනවා සරසත ඥාන ආදී දකින්න බලනවා බලනවා බලනවා බලනවා බලනවා මොකක්වත් පේන්නේ නැහැ ඒ කියන්නේ අතීතයේ දකින්නට බෑ කල්ප 500ක් එයාත් බදින්නත් බෑ. ඉතින් බලනවා බලනවා බලනවා කොච්චර බැලුවත් එහෙම කෙනෙක් නෑ. මම කියලා කෙනෙක් සිටිය බව දක්නට ලැබෙනවා. ඊට පස්සේ එයා තීරණවලට බලනවා නම් අනාගතයේත් එහෙම කෙනෙක් සිටින්නත් බෑ. එවැනි විදිහට එවැනි ආකාරයෙන් භාවනාවෙන් ඉහළ ප්‍රතිඵල ලබාගෙන සමද සමාධි වශයෙන් සමත වශයෙන් භාවනාව දියුණු කරලා ඉහළ ප්‍රතිඵල ලබාගත් අය තමයි ලෝකයට ඔය දෙසට මිත්‍යා දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටි අදහස් හැට දෙකම එලි කරලා තියෙන්නේ. ඒවා නිකම් මේ ආවට ගියාට ඉදිරිපත් කරපු දෘෂ්ටි නෙවෙයි බ්‍රහ්මජාල සූත්‍රය කියලා දීගණිකා සූත්‍රයක් තියෙනවා නනම් බලන්න. ඒ මිත්‍යා දෘෂ්ටි හැට දෙක ගැන විස්තරයක් තමයි දැක්කේ. එතකොට මේ ඇති බව සහ නැති බව ඇසුරු කරගෙන ලෝක සත්‍යය පවතිනවා. මේක සත්‍යයක්. අනිත් අත්යෙන් තමයි ලෝකේ ඕනම දෙයක් ඇතයි කියන්නත් බෑ නැතයි කියන්නත් බෑ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කියනවා ලෝක සම්ප්‍රයන්තකෝ පත්‍යාන අතබෝධං සම්මප්පඤ්ඤාය පස්සතෝ යාලෝකේ නාතිසාසානෝපති කියලා. මේ ලෝක සමුදේ විශේෂම පංචස්කන්ධ ලෝකයේ ඇතිවීමේ හේතුව යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ ඇත්ත ඇතිසතිය මනෝ නුවණින් දකිනවා නම් යාලෝකේ නත්තිසාසාන හොති මේ ලෝකේ මරණට පස්සේ නැවත ආත්මයක් නැහැ කියන එක කවදාවත් ඒ විදේශයට තුල කීකන්නේ මොකද අපි හිතමු භාවනාවේ හරියට දකින්න පුබ්බේ නිවාසද්ද සුදානිවාද දේවල් ඇති කරනවා ගියාත්මිකයේ ඉස්සලාභීකයේ ආදි වශයෙන් දකිනවා දකිනකොට ගියාත්මල අපි හිතියේ නැහැ කියලා කියන්නට බෑ. මේ සමුදේ හරියට දකින නිසා මේ එහෙම කියන්නට බැරි වුණා. එහෙම බුද්ධි නිවාසානුස ඥානෙ ඇති කරගන්නට නොහැකි වුණා. බුද්ධස්නා භාවනාව දිනු කරපු කෙනෙකුට ওই පටිච්චසම්පාද ධර්මයන්ගේ ක්‍රියාදාමයේ නිසි පරිදි සිදුවන ආකාරය ප්‍රායෝගික වශයෙන් සමන්ත හදවතට කැපිලා ප්‍රත්‍යක්ෂ ලෙස පෙනී යන විට අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙන සංස්කාර නිසා මෙතන ප්‍රතිසන්ද විඥානය ඇති වෙනවා කියන කරුණ පැහැදිලිව පේනකොට මේ පංචස්කන්ධ ලෝකයේ ඇතිවෙන්නේ මේ ආකාරයෙන් කියලා ඒ සමුදය හරියට දකිනකොට යා ලෝකේ නැතිකාසානෝ හොටි මේ ආත්මය මරණයට පස්සේ මේක දිගින් දිගට යන එකක් නෙවෙයි මරණයට පස්සේ ඔක්කොම ඉවරයි එහෙම එකක් නෑ කියන එක එහෙම පිළිගන්නේ නෑ ඒක ඇති වෙන්නද බෑ ඒ වගේම ලෝක නිරෝධං කෝපඥානතා භූතං සම්මාපඤ්ඤාතස්සෝ යාලෝකේ අත්‍යතාවසානෝ හොති ලෝක නිරෝධයේ පංචස්කන්ධ ලෝක නිරෝධයේ හරියට දක්නා කෙනෙකුට නුවණින් හරියට දක්න කෙනෙකුට මේ සදාකාලික වශයෙන් ආත්මයක් තියෙනවා මේ තියෙනවා කියන හැඟීම පවතින්නේ දැන් ලෝක නිරෝධය දකින්නට බෑ මේ ලෝක නිරෝධය කියන්නේ පංචස්කන්ධ ලෝක නිරෝධය ඒක හරියට දකින්නට බෑ රහත් රහත් වෙලා නැති කෙනෙකුට රහත් වෙච්ච කෙනෙකුට විමුක්තිසිතක් තියෙනවා සියුම්මෝ දැනීම මාත්‍රයක් පමණයි ඒ මතු පරිභාගයව මතු පිටින් පවත්නා වූ සිටිවිලි පරම්පරාවක් යාන්නක වෙනවා අර මතු පිට සිටිවිලි හා යට තියෙන ගැඹුරින් දැනීම මාත්‍රය අතර කිසිම සම්බන්ධතාවයක් නැහැ දෙක දෙන්නේ මතයෙන් පවත්නා වූ ධර්මතා දෙකක් මේ සියුම් දැනීම මාත්‍රයේ පවත්නා හේතු තියෙනවා පූර්ව මතින් මේ ප්‍රතිසංවිධානක සංශක්තිය ජීවිතේන්ද්‍රිය රූපේ කරන්න පණිතිකේ කරන්න ආදී හේතු මේක තියෙන තාක්කල් මේ විමුක්ති සිට දිගින් දිගට පැවතගෙන පැවතගෙන යනවාය මේක නැති වෙනකොට සාමේ නිරුද්ධ වෙනකොට නැත්නම් කර්මය නිරුද්ධ වෙනකොට මේ සිතත් මේ වෙනවා නිවුණට පස්සේ නැවත ඉපදීමක් ඇති වෙන්නට තැනක් නැති බව ප්‍රත්‍යක්ෂයෙන් සාධදෙනවා මම මේ සරල වශයෙන් වචන දෙකක් කියන විස්තරයක් නෙවෙයි එතකොට එයාට පැහැදිලිවම පේනවා මේ මෙතන මේ කීවරයි මේ දුක සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා කියන්නේ. එහෙම වෙන කෙනෙකුට මේක සදාකාලික වශයෙන් තියෙන දෙයක් කියන අදහස් වලවත් ගන්නෑ. ඊළඟට උන්වහන්සේ ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේ පෙන්වන කරන උපයෝපාදාන්තේත් සවිධානාම් දී විවේෂ විනිපත් දෝකෝ කච්චායන දෝකෝයේ බුහියන කියලා. ඒ කියන්නේ මේ ලෝකේ සත්‍යෝ උප කියන කරුණ උපය කියන්නේ සංහාවෙන් දිස්සේ මානේ. යුතුව කටයුතු කරන උපාදාන වලින් අරගෙන අතදින් සිටින් අල්ලාගෙන ඒ වගේම නොඑක් දේවල් අභිනිවේෂ කරමින් කටයුතු කරන බොහෝ සත්‍යෝ පංචක උපයෝපාදාන හේතු සාධිතහනාම දිවේශයන්සයන් නෝපීතන උපාදී දිනාදිත්තහ තියක්සා මේ මනෝ ප්‍රඥාවක් ඇති කෙනෙක් මේ සම්මාදිට්ඨිය ගැන මම මේ කියන්නේ මොකද්ද මේ සම්මාදිට්ඨිය කියන එකයි විස්තර කරන්නේ. එතකොට මනෝ ප්‍රඥාවකේ සම්මාදිට්ඨියකින් දකින කෙනා එවැනි උපය තණ්හා දිට්ඨි මාන ආදී උපාදාන ආදී මේ සිත සංස්කාර ධර්ම එකක්වත් නෝපේතින උපාදීයති නාදිත්‍ථාති අත්තාමේති මේ මගේ ආත්මයක් කියලා ගන්නෑ මේ ඔක්කොම උතු හේතුඵල ක්‍රියාදාමයක් හේතු නිසා අද සංස්කාර ධර්ම සමූහයක් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා නැවත ඇති වෙනවා නැවත පවතිනවා නැවත නැති වෙනවා මිශ්‍රයේ ඇති වෙමින් පැවතෙමින් නැති වෙමින් යන පොදු සංස්කාර ධර්මයන්ගේ පැවැත්මක් අතර මෙතන ආත්මයක් කියලා ගන්නට දෙයක් නැති බව දකින්න. මේක සම්මාදිට්ඨිය. එතකොට මේ මේ ධර්මතාවයන් පවතින විට ආත්මයක් ඇතයි කියලා කියවත් ඒ ධර්මතාවයන් නිරුද්ධ වුණාට පස්සේ ආත්මයක් ඇතයි කියලා කියන දෙයක් නැති බව දන්නවා. ඒක නිසා අත්කාමේදී මේ මගේ ආත්මය කියලා දන්නේ නැහැ. එතකොට සංජික උපපාදානං චේතස අධිෂ්ඨාන අපිට විශේෂයෙන්ම නෝකේති නෝපාදේති නාදිෂ්ඨාන කියන්නේ ඒකයි. එතකොට එයාට තේරෙනවා මේ උපේපාදාන ආදී තේරුම ඔක්කොම ධම්ම සංස්කාර ධම්මේ. ඒවා ඔක්කොම ඇති වෙනකොටම දුක්ඛ මේ උපද්දමානං උපද්දති දුක්ඛං නිරුද්ධමානං නිරුද්ධති. මේ දුකක්මයි ඇතිවන්නේ දුකක්මයි නිරුද්ධ වෙන්නේ කියලා දකිනවා. න කංකතින විචිකිච්ඡති අපරප්පත්‍යා ඥානමේ වස්ස හෝති. ඒ ගැන සැකයක් නෑ කිසිම ආකාරයෙන් කුකුසක් නෑ අපරප්පඥානාන්‍ය මේ වසෝටි කෙනෙකුෙන් අහලා නෙවෙයි Tamanටම පැහැදිලිව ප්‍රත්‍යක්ෂයෙන් පේනවා මේ සංස්කාර ධර්ම මේ පංචස්කන්ධ ධර්ම මේ නාම රූප ධර්ම ඇතිවීම කියන්නේ ඒකාන්ත වශයෙන්ම දුකක්ද පවතින්නේ ඒකාන්ත වශයෙන්ම දුකක් නැති වෙනවා කියන්නේ දුකේ නැතිවීමක්. ඒ කියන්නේ සංස්කාර ධර්ම ඒකාන්ත වශයෙන් දුකක් වශයෙන්ම දකිනවා. ඒ කියන්නේ කිසිම සැකයක් නෑ. කලින් කෙනෙකුෙන් අහලා නෙවෙයි අප්‍රප්‍රත්‍යාඥාන මේවා සෝති තමන්ගේම අවබෝධයෙන් දකිනවා. එත්තාසාපිකෝ පච්ඡාන සම්මාදිට්ඨියෝ දීතකින්ම කෙනෙකුගේ සිත තුළ සම්මාදිට්ඨිය පීඨනා වෙනවා. කියලා එහෙම සම්මාදිට්ඨිය විස්තර කරපු කතාවක් තියෙනවා. මේකේ අපේ ඇති බව සහ නැති බව කියන දෙකටම අංශ දෙකටම වැටෙනවා නම් එතන සම්මාදිට්ඨියක් නැහැ. මම කියලා කෙනෙක් සිටිනවා මම කියලා කෙනෙක් නැහැ. ආත්මයක් සිටිනවා ආත්මයක් කියලා නැහැ. මේවා ද්වේතාවයන් තියෙනවා. දෙක දෙක දෙක දෙක වශයෙන් හිතන ඒවට තමයි ද්වේතාවයන් කියන්නේ. ඒතකොට මේ ද්වේතාවයන් වලින් ඈත් වෙනවා නම් එතන සම්මාදිට්ඨිය කියන එක අංශයකට හෝ යනවා නම් එතන සම්මාදිට්ඨිය නිසපරිදි ක්‍රියාත්මක වන්නේ නැහැ. දැන් ඊයේ පෙරේදා එක්කෙනෙක් මගෙන් අහනවා ස්වාමීන් වහන්සේ මේ ආත්මයක් නැත කියලා කියන එකත් එක එක පැත්තක් ආත්මයක් නැත කියන එකත් එක පැත්තක් ඉතින් ඕක හරි නෑ නේද දැන් අපි වෙන දේශනාවක කියලා තියෙනවා ඒක හර තමයි ඒ පුද්ගලයන් මගේ දෘෂ්ටි. එතකොට අපි මේවා තේරුම් ගන්නකොට තමන්ගේ සිත තුළ ආත්මයක් ඇත කියලා හිතනවා නම් මේක ඒකත් සිත ධර්ම ටිකක් ඇති වී නැති යාම. ආත්මයක් නැත කියන එක ඒකත් සිටිවිලි ටිකක් ඇති වෙලා නැති යාම. ආත්ම කියන එකත් සිටිවිලි ධර්මයක්, අනාත්ම කියන එකත් සිටිවිලි ධර්මයක්. සමාසිතන දෙයක්. මෙතන සිදුවන්නේ මොකද්ද? ස්වභාවික වශයෙන් හේතුඵල ක්‍රියාදාමයක් තියෙනවා. රූපස්කන්ධයේ පැවැත්මක් හේතුවක් තියෙන ඇතිවීමේ හේතුවක්. වේදනා සංඥා සංඛාර විඥාන ඇතිවීමේ හේතු තියෙනවා. හේතු තියෙනකම් මේවා තියෙනවා. හේතු නිරුද්ධ වුණාම නිරුද්ධ වෙනවා. ඕකයි සම්මා දිට්ඨිය. එතන මේ මම කියලා කෙනෙක් නැහැ, මගේ කියලා කෙනෙක් නැහැ, ආත්මයක් නැහැ. ඒකක් නෙවෙයි. ඇත්ත වශයෙන්ම කතා කරනවා නම් මෙතන කියන්නේ හේතුඵල ක්‍රියාදාමයක් පවතිනවා කියන අවබෝධය කෙනෙකුගේ සිත තුළ තියෙනවා නම් ඒක සම්මා දිට්ඨියයි. මේ විදිහට ඔබ දීර්ඝ වශයෙන් විස්තර කරනවා නම් මම හිතන්නේ දේශනා 25 30ක් වෙනවා කියලා ගන්න බෑ. පැය 25 30ක්වත් විස්තර පාඩේ විස්තර ගන්න. අපි තව කරුණා කරමු සම්මාදිට්ඨිය විස්තර කරනවා මජ්ක්‍ධිම නිකායේ තියෙන සම්මාදිට්ඨි සූත්‍රය. ශරීරාම්බුලන්ගේ විමසනවා. සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කෝ ආවසෝ උච්චති ඒකිට අවසන කෝ ආවසෝ අරිසාකෝ සම්මාදිට්ඨියෝති උද්ගතස්ස දෙත්තේ ධම්මේ අවිච්ඡ ප්‍රසාදයෙන් සමන්නාගතෝ ආලතෝ ඉමං සද්ධම්මං කියනවා. මේක මහා ගැඹුරු එකක්. ඒ කියන්නේ සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ ආර්ය ශ්‍රාවකයේ ආර්ය ශ්‍රාවකයේ විසින් ධම්මේ අවශ්‍ය ප්‍රසාදයේ සමන්නාගත වාගතෝ වෙන සද්ධම්මන්ති අද්දුම වශයෙන් සෝවාන් මාර්ගඵලය සාක්ෂාත් කරලා ධම්මේ අවිස්සප්පසා ධම්මේ නොසනේ ශ්‍රද්ධාවක් ඇති කරගෙන උද්ගතාස්ස දෙක්කී මේ සම්මාදිට්ඨිය වැඩි කරගන්නේ කෙතකින්. ඕකයි වශයෙන් ලබන ප්‍රශ්න. ඒ කියන්නේ යටත් ප්‍රදේශයේ සෝවාන් ඵලයවත් සාක්ෂාත් කරගෙන මේ ධම්මේ අවබෝධ කරගෙන ධම්මේ කරේ නොසනේ ශ්‍රද්ධාවක් ඇතුව මේ සම්මාදිට්ඨිය ප්‍රිය කරගන්න උද්ගතාස්ස සම්මාදිට්ඨිය මේ සම්මාදිට්ඨිය විදු කරගන්නේ කෙතකින්ද කෙතේ. මේ සම්මාදිට්ඨියේ මා කලින් කියවා සම්මස්සකතා සම්මාදිට්ඨිය සහ විපස්සනා සම්මාදිට්ඨිය කියලා දෙකක් තියෙන බව. මේ විපස්සනා සම්මාදිට්ඨිය ගැන මෙතන මේ කතා කරන්නේ විපස්සනා සම්මාදිට්ඨිය අං කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ලෞකික සම්මාදිට්ඨිය දෙවෙනි එක තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ මාර්ගඵලයක් ලබන්නට පෙර පවත්නා වූ සම්මාදිට්ඨිය. ඒක විදර්ශනා සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ මාර්ගඵලය පහළ වෙන අතිවන අවස්ථාවේදී ඇතිවතු ඇතිවම සම්මාදිට්ඨිය. දැන් මේක දකින්නට පුළුවන් මාර්ගඵලයක් ඇත්ත වශයෙන්ම සාස්ත්‍රාත් කරලා තියෙන සියුණු ප්‍රඥාවක් ඇති වෙනකොට ඒ ඥානයක් තියෙනවා තදා සමුදාලතේ ධම්මේ පස්සනේ පඤ්ඤා පච්චවෙක්කනේ ඥානං කිය. මාර්ගඵලයක් ඇති වෙන විට පහළ වූ නාම රූප ධර්මයන් නැත්නම් පහළ වූ නාම ධර්මයන් දකින නුවණ තමයි පච්චේක ඥාන සත්‍යේක්ෂා ඥානය කියන්නේ. සදා සම්දාලිතේ ධම්මේ පස්සනේ පඤ්ඤා පච්චේක ඥාන. මේකට මම උපමාවක් දෙනවා. අපේ තෝ පැහැදිලි වතුරක් දෙන ටැංකියක් වගේ එක. මේකේ මාළු වෙන විවිධ මාළු. එක එක පාට පාට වාගු. අපි කෑමක් දානවා මැද පහලට ගිලෙන්නේ ඇතුළට යන්නේ. එතකොට හතර වටින්ම මාළුව ටික ඊළඟට එතෙන් දෙන එක ඇත්ත ඇති කෙනෙකුට දකින්න පුළුවන්. මේ වගේ තියුණු ප්‍රඥාවක් ඇති කෙනෙකුට අදු වශයෙන් සෝවාන් සකදාගාමී ආදී මාර්ගඵල ලබලා තියෙනවා නම් රහත් වෙලා නාගාමී නුණා. ඒ වෙලාවේ කෙලෙසින්නම් සම්මාදිට්ඨිය ආවද කෙලෙසින්නම් සම්මා සතිය ආවද කොයි විදිහට සම්මා සමාධිය උපකාරණය සීලය කොහොමද උපකාරණ ආදී වශයෙන් ඉන්ද්‍රිය ධර්මයන් කොහොමද වැඩ කළේ බොද්ධංග ධර්මයන් කොහොමද වැඩ කළේ කියලා පෙනී යනවා ඒක දකින්නට පුළුවන් සදා සම්දාගතේ ධම්මේ පස්වෙනි කියන්නේ ඒකයි ඒ වෙලාවේ පහළ ධම්මයන් දකින්න නුවණ මේකට හැමෝටම කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. සාම සියුම් ප්‍රඥාව කියන විනිවිද දැකිය හැකි ප්‍රඥාවක් කියන තීක්ෂණ ප්‍රඥාව කියන දෙනකොටයි අත්දකින්නට පුළුවන් වන්නේ. එවැනි කෙනෙකුට පේනවා ලෝකෝත්තර සම්මේ සම්මාදිට්ඨිය මේ මෙතන ක්‍රියාත්මක වුණා කියලා. ලෝකෝත්තර ආගස්ථාංග මාර්ගයේ අංග මෙතෙන්දි මේ විදිහට ක්‍රියාත්මක වුණා කියලා. නැති කෙනෙකුට ඒක අත්දකින්නට බෑ. මේ සූත්‍රයෙන් අහන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන. ඒක නිසා කෙලින්ම නිවනට යොමු වන දේශනා ටිකක් තමයි ඉදිරියේදී අපිට කරන්න හිරියන්නේ. මේකදී කරුණු 16ක් සරුවත් හඳු ප්‍රකාශ කරනවා. ඒ කරුණු 16 මම බැලුවා කොටස් පහකට අන්තර්ගතයි. ඒ කියන්නේ කොටස් පහක තුළ කොටස් පහක කරුණු මේ 16 ආකාර 16ක් විදිහට විස්තර කරලා එකක් තමයි කර්ම ගැන ඇදහිීම. කර්ම ගැන දැනීම, ඇදහිීම නෙවෙයි. ඒකක්. චතුරාර්ය සත්‍ය ගැන දැනීම දෙකක්. ඊළඟට ආහාර හතරක් තියෙනවා පංචබලේක ආහාර, පස්සාහාර, මනෝසංජේතාන, විඥානහාර. මේ ආහාර හතර දැනීම, ආහාර සමුදය දැනීම, ආහාර නිරෝධය දැනීම, ආහාර නිරෝධගාමී ප්‍රතිපදාව දැන ගැනීම. මේක සම්මා දිට්ඨියක්. ඊළඟට කියනවා මේ ආශ්‍රව දැනීම, ආශ්‍රව සමුදය දැනීම, ආශ්‍රව නිරෝධය දැනීම, ආශ්‍රව නිරෝධගාමී ප්‍රතිපදාව දැන ගැනීම. එතකොට කරුණු හතරක් යන්නේ කියන්නේ කර්මය ගැන අවබෝධයක් ඇති වීම චතුරාර්ය සත්‍ය ගැන දැනීම තුන්වෙනි එක තමයි අර ආහාර හතර ගැන අවබෝධයක් ඊළඟට හතරවෙනි එක අපි කියවේ ආශ්‍රව ගැන හතර. තව 12ක් තියෙනවා. මේ 12ම පටිච්ච සමුප්පාදාංගයක්. අවිද්‍යාව දතේතු අවිද්‍යාව සම්බේ දතේතු අවිද්‍යාව නිරෝධේ දතේතු අවිද්‍යාව නිරෝධ ගාමී පටිපදා දතේතු එතන සම්මාදිට්ඨිය. සංස්කාර සංස්කාර සමුදය සංස්කාර නිරෝධය සංස්කාර නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන ඔය හතර ආකාරයෙන් ඒක දැකිය යුතුයි. ඔය විදිහට ඉදිරියට කියන නාම රූප පලායතන පස්ස ආදී සෑම එකකටම උන්වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. මෙහිදී මේ අය කල්පනා කරනවා මේ සම්මාදිට්ඨිය ගැන කියන කරුණු ඔක්කොම මෙතන තියෙනවා නේද කියලා. ඒක වැරදියි. මේ පැටවුත් හාමුදුර පළවෙනි මේකට පළවෙනි එක කරුණක් කියුවාට පස්සේ හාමුදුරු අනිත්‍ය අනිත්‍ය යනවා තවත් ආකාරයකින් මේක විස්තර කරන්න පුළුවන්. පුළුවන් කියලා කර එකක් කියනවා. එතකොට අහන තවත් ආකාරයකින් කියන්න පුළුවන්. පුළුවන් කියලා තවත් එකක් වෙනවා. මෙහෙම මෙහෙම කියාගෙන ගිහිල්ලා තමයි කරුණු 16ක් තියෙන්නේ. 16 වෙනි කරුණ කියුවාට පස්සේ හාමුදුරුවෝ ඇවිල්ලා. ඒක නිසා පැටවුත් හාමුදුරුවෝ නිසරුණා. මට ඕන නම් ඕකට තව ගොඩාක් කර්ම එකතු කරන්නට පුළුවන්. සියලුම සංස්කාර ලෝකේ අනිත්‍යයි කියලා දකිනවා නම් ඒක සම්මාදිට්ඨියක්. සියලුම සංස්කාර දුකයි කියලා දකිනවා නම් ඒක සම්මාදිට්ඨියක්. සියලුම සංස්කාර ධර්ම අනාත්මයි කියලා දකිනවා නම් ඒවත් සම්මාදිට්ඨියක්. මේ ඔක්කොම විදර්ශනා සම්මාදිට්ඨිය. ඒ වගේම මේවා තමයි පංචස්කන්ධය මේක තමයි පංචස්කන්ධ සම්බේ මේක පංචස්කන්ධ නිරෝධය මේක පංචස්කන්ධ ගාම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා දකිනවා නම් ඒක සම්මාදිට්ඨිය. ඒ වගේම මේවා ධාතු හයක් මේ ධාතු සංදේ මේකේ නිරෝධය මේකේ ධාතු නිරෝධ ගාමී ප්‍රතිපදා මේකේ කියලා දකිනවනම් ඒකත් සම්මා දිට්ඨිය. නැත්නම් මේවා තමයි චේපස්ස ආයතන අය. චේපස්ස ආයතන ආයතන භස්ස ආයතන අය මේ පස්ස ආයතන සමුදේ මේ පස්ස ආයතන නිරෝධය පස්ස ආයතන නිරෝධ ගාමී ප්‍රතිපදාව කියලා දකිනවනම් ඒකත් සම්මා දිට්ඨියක්. මේ ධම්මා භාවේ තබ්බානේ ධම්මා සත්‍තිකා තබ්බානේ ධම්මා පහ තබ්බානේ ධම්මා පරිණීය ආදි වශයෙන් මේ ධම්ම ත්‍රිශින දසේතේ මේ ධම්ම භාවිතා කරේතේ මේ ධම්ම ප්‍රහාණය කරේතේ මේ ධම්ම ශාස්ත්‍රාත් කරේතේ කියලා දකිනවනම් ඒකත් සම්මා දිට්ඨියක් මම මේ කියන්නේ මේ සම්මාදිටියේ ඉන්න සූත්‍රයේ තියෙන කරුණු සර්ව සම්පූර්ණ නෙවෙයි ඔක්කොම ඒක දක්වලා නැහැ කියන කාරණාව කියන්නේ දවසකට තව ගොඩාක් දේවල් කියන්නට පුළුවන් කියන එකයි මේ කියන්නේ. නැත්තම් මේ යම් කිසි සම්දේ ධම්ම සම්බන්තන් දෝ ධම්ම යම්තා සම්දේ වශයෙන් ඇතුළු ධම්ම තියෙනවා නම් මේ ඔක්කොම ධම්ම නිරුද්ධ වී යන ධම්මයයි කියලා දකිනවා නම් ඒක සම්මාදිටිය. මේ විදිහට කියාගෙන යන්න පුළුවන් මට ගොඩාක් ඒක නිසා මේ සම්මාදිට්ඨිය ගැන දේශනාවක් කරනවා නම් සර්ව සම්පූර්ණ දේශනාවක් කරනවා නම් අවුරුදු 5ක්වත් ගත වෙනවා. ඒ කියන්නේ මාසිකට දේශනා දෙකට එක වාගේ කළත් අවුරුදු 5ක්වත් යනවා. එතන ජීවිත දේශනා මාලාවක් කියනට නෙවෙයි මේ අය ප්‍රයෝජනවත් කරන දේශනා ටිකක් පමණයි ඉදිරියේදී කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට බුදුරජාණන් සරියුත් හාමුදුරුවෝ මේ දේ සරියුත් හාමුදුරන්ගෙන් අහන ප්‍රශ්නේ තමයි මේ ආර්ය ශ්‍රාවකයේ සිත තුළ ධර්මයේ හරියට අවබෝධ කරගෙන දැන් ධර්මයේ ගැන නැසෙන ශ්‍රද්ධාවක් ඇති වෙලා මේ සම්මා දිට්ඨියකටකින් නම් සිදු වෙනවාද කියන්නේ. සරියුත් හාමුදුරුවෝ මෙහෙම විතර දෙන්නේ. යතෝකෝ ආර්ය යතෝකෝ ආශාරේ ශාවකෝ අකුසලංච පදානාති අකුසල මූලංච පදානාති කුසලංච පදානාති කුසල මූලංච පදානාති එත්තාතකෝ පස්ලා චාල්තාතකෝ ආශෝ වරිසාවකෝ සම්මාදිට්ඨි හෝති උදුරකාස සම්මාදිට්ඨි ධම්මයවත්ත ප්‍රසාද සමන්නාගතෝ ආනුපරිම සද්ධම්මන්ති කියේ මේ ඇතන මේක ඉතාම සරල කරුණක් වාගේ පේනවා. සරල බව පස්සේ තේරි හැබැයි. මේකේ අකුසල් අකුසලන්ට පදාන මේවා තමයි අකුසල්. අකුසල මූලන්ට පදානාති. අකුසල මූල කියන්නේ මේවට. කුසලන්ට පදානාති. කුසල් කියන්නේ මේවට. කුසල මූලන්ට පදානාති කුසල මූල කියන්නේ මේවා. ඒක දැනගත්තාම සම්මාදිට්ඨිය ඇති වෙනවා. අර සම්මස්කරතා සම්මාදිට්ඨිය ගැන මෙතන අපි ප්‍රකාශ කරනවා. මෙහෙම කියලා සර්වත් සම්හඳුරෝ නිකන් හිටියේ නැහැ. ඊට පස්සේ කියන පාඩයෙන් තමයි මේකේ තියෙන ගැඹීරත්වය අවබෝධ වන්නේ. යතෝකෝ වාගේ යතෝකෝ අවශ්‍යයිසාකෝ ඒවං අකුසලංච පජානාති ඒවං අකුසල මූලංච පජානාති ඒවං කුසලංච පජානාති ඒවං කුසල මූලංච පජානාති සෝ සබ්බසෝ රාගාංශයන් පහය පටිගාංශයන් පටිවිදෙව දෙත්තා අඥේති දික්ඛිමානානසයන් සමුහනිතා අවිජ්ජං පහය විජ්ජං උපාදෙත්වා දික්ඛේව ධම්මේ දුක්ඛස්සන්ත කරෝ හෝති යම් කිසි විදක මේ ආකාරයෙන් අකුසල දකිනවා නම් අකුසල මූලයෙන් දකිනවා නම් කුසලයක් දකිනවා නම් කුසලයක් මූලයක් දකිනවා නම් ඔහු විසින් අබ්බසෝ රාගාංශයන් පහය රාගාංශේ සම්පූර්ණයෙන්ම නැති කරලා පටිඝාංශයන් අපටි පටි වෙනව දෙත්තා පටිඝාංශය සම්පූර්ණයෙන්ම නැත්තරම නැති කරලා අස්මීති දිච්චිමානුසනාමානාන්තයන් සමූහ නිසා අස්මිමානයේ සම්පූර්ණයෙන්ම දුරු කළ දිච්චිමාන කියන අංශය සම්පූර්ණයෙන්ම නැති කරලා අවිද්‍යම් පහය අවිද්‍යාව සම්පූර්ණයෙන් ප්‍රහාණය කළා. විද්‍යම් උපාදිතා විද්‍යාව උපදවාගෙන දික්ඛේව ධම්මේ මේ ජීවිතේදීම දුක්ඛසන්ත කරෝ හෝති දුක කෙලවර කරනවා රහත් වෙනවා. ඒත්තාවතා විරෝපඥාවසෝ අරියසාවකෝ සම්මාදිටියෝ දුදුලතා සම්මාදිටිය ධම්මියවත ප්‍රසන්න සම්මානාලතෝ ආලත වෙනස් ධම්මන්ති. එතකින්ම කෙනෙක්ගේ සම්මා දිට්ඨිය වෙනවා. මේක මම විස්තර කරන්නේ අද මේ ඇයට කාලයක් දෙන සුමාන දෙකක කාලයක් ඊළඟ දේශනාවට සුමාන දෙකකින් කරන්නේ ඇයට ඒ දක්වා මේ පිළිබඳව කියන කරුණු අවබෝධ කරලා මේ තුළින් කුසල් කියන්නේ මොනවද අකුසල් කියන්නේ මොකද්ද කුසල් මූල කියන්නේ මොකද්ද අකුසල් මූල කියන්නේ කියන්නේ මොකක්ද කියන එක විතරයි දැන් කියන්නේ ඒක දැන ගැනීම තුළින් කොහොමද මේ කාමරාගංශය නැති කරන්නේ, පටිඝානශය නැති කරන්නේ, අස්මිමානය නැති කරන්නේ, සහස්පන්නේ කොහොමද කියලා තේරුම් ගන්නට ඕන. බලන්න පුළුවන් විදියට මේ ඇයි දෙක තේරුම් ගන්න. ඔය ත්‍රිපිටකය කටපාඩම් කරගත්තත් ඔක විස්තර කරන්න පුළුවන් සම්පේක්ෂණ. එතකොට අකුසල කියන එක බුද්ධාරියත් හඳුර ප්‍රකාශ කරනවා. කයින් කරන අකුසල් තුනයි, සිතින් කරන අකුසලයි, මනසින් කරන අකුසලයි. මොනවාද කයින් කරන අක්ෂර මේ දන්නවා මේ බාලාංශ පන්තිය නෙවෙයි. පතුම් මැරීම සෝතම් මැරීම තමයි වලද හැසිරෙන්නේ. සිතින් කරන වචනින් කරන අපසම් වල බොරු කේලම් පරිසජන සම්පප්පලාව දෙලීම. කීම කියන්නේ නැතුව දෙදීම කියන්නේ ඒක පහත් කරලා තියෙනවා. එතකොට සිතින් කරන අපසම් මොකද? අවිද්‍යාව ව්‍යාපාද මිත්‍යාදෘෂ්ටි. අවිද්‍යාව කියන්නේ දැඩි ලෝභය. ව්‍යාපාද කියන්නේ තරහව, නොලසුනාව, අමනාපය ආදී ඔක්කොම දේවල්. අවිද්‍යාව ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි කියන්නේ වැරදි දෘෂ්ටි. මේවා තමයි අකුසල. අකුසල මූල මොනවාද? ඕනෑම කුසලයක් කිරීමට හෝ අකුසලයක් කිරීමට මුල් වන කරුණු. අකුසල මූල කුසල මූල කියන්නේ ඒවා. ලෝභෝ අකුසල මූලං, දෝෂෝ අකුසල මූලං, මෝහෝ අකුසල මූලං. ලෝභය අකුසල මූලයක්. ලෝභය තුනම අක්ෂර කරනවා. මුල් වෙනවා ඒකට. ගහක මුල් වගේ. දෝෂෝ අකුසල මූලං, දේශය අකුසල මූලයක්. මෝහ අකුසල මූල නම් මෝහය අකුසල මූලය. එතකොට මේ අලෝභ දෝෂ මෝහ කියන ඒ සංස්කාර ධර්ම චිත්ත සංස්කාර ධර්ම තමයි අකුසල මූල කියන්නේ. හැම අකුසලයක්ම කරන විට මෝහය අනිවාර්යයෙන්ම එනවා. නොදැක්කම මෝඩකම මුලාව. එතකොට සමහර විට මේ මෝහය සමගම තනිකරම මෝහය යෙදෙන අවස්ථාවක් තියෙනවා. මෝහ සෑම විටම වාගේ සෑම අකුසලයක්ම කරන මෝහය යෙදෙනවා. එතකොට ද්වේෂයයි ලෝභයයි දෙක එකවර යෙදෙන්නට හැකියාවක් නැහැ. ද්වේෂය ආවොත් ලෝභය නැහැ. ලෝභය ආවොත් ද්වේෂය නැහැ. අපි වෙන සතෙක් මරාගෙන කන්න හිතනවා කියලා මරාගෙන කනුට යනකොට ඒ සතා මරන්නේ ආසාවෙන් කියලා මේ ඇයි හිතන්නට පුළුවන්. ඒ මත්කේ ආසාවෙන් කියලා. ඒ මරණ වේලාවට ආස්වාසිතක් නෙවෙයිනේ දේශසිතක් ඇති වෙන ආස්වාසිතකින් මරන්නට බෑ. කෙනෙක් ජීවිත නැසෙන්නට බෑ. එතකොට ඒ ලෝභ දෝෂ මෝහ කියන අකුසල මූලයන්ගෙන් විකේල තමයි මේ කර්ම රැස් කරන්නේ අකුසල කර්ම සංස්කාර රැස් කරන්නේ. එතකොට කුසල කියන්නේ මොකක්ද? අර කීපේ දෙන්නේ එක. බෑ මේ සාරේ සාමුදුකෙන දාන, සීල, භාවනා, පින්දීම, පින් ගැනීම, වතාවත් වීම වාගේ ඊයාවත් වාගේ දේවල් නෙවෙයි. එහිදී සාරේ සාමුදුක දක්වලා තියෙන්නේ සතුන් සොරකම් මනීමෙන් වැළකීම සොරකම් කිරීමෙන් කාමයෙන් වැළදීමෙන් වැළකීම ඒකම ඒ ළඟට බොරු කියලා පරිසවචන සම්පස්සලාපෝලින් වැළකීම අභිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි වලින් වැළකීම අභිජ්ජාවට විරුද්ධ එක අනභිජ්ජා ව්‍යාපාද විරුද්ධ අභ්‍යාපාද මිත්‍යා දෘෂ්ටියකට විරුද්ධ එක සම්මාදිතය ඇති කරගන්න ඕකයි කුසලය කුසල මූල කියන්නේ මොකක්ද අලෝභෝ අදෝසෝ අමෝහෝ අලෝභය අදෝෂය අමෝහය මේ කරුණ ටික හරියට දැනගත්තු කෙනෙකුට කෙසේනම් අනාගාමී වෙන්න පුළුවන්ද රහත් වෙන්න පුළුවන්ද කියලා බලන්න. මොකද සම්බසෝ රාගාංශයන් පහයි පටිගාංශයන් පටිවිනෝද ඉස්සාගෙන දක්වන්නේ. රාග පටිග තාම රාග පටිගද කියන්නේ අනාගාමී වෙනකොට. එතකොට අත්මීති විතිමානානුසයන් සමූහ නිසා අත්මානීය සම්පූර්ණ නිර්ග්‍රහ නිරහත් වෙනකොට. මේ කරුණ ටික දැනී ගැනීමෙන් කොහොමද කෙනෙකුට මාර්ගඵල ලැබලා නිවන් ලබන්නට පුළුවන් වෙන්නේ කියන කරුණ ගැන හිතලා බලලා අවබෝධයක් ඇති කරගන්න. මේ ඇයිද මේ පොඩි ළමයින්ට කිරිකෝනවා වගේ අපි මේ හැම දෙයක්ම කියනවා. ඒ නිසා මේ ඇයිගේ අර ප්‍රඥාව අවදි වීමට අවශ්‍ය වෙන ආකාරයේ කටයුතු සැලසෙන්නේ නැහැ. ඒක නිසා මේ විදිහට ඒ ආකාරයෙන් කියනවා. මෙතන අපි කුසල මූල ගැන ටිකක් දැන් කතා කරමු මේ දේශනාව නතර කරන්නට බලාපොරොත්තු වෙන්නේ මම කියවා කුසල මූල තුනයි ඕනෑම කුසලයක් කරනකොට ලෝභ අලෝභ අදෝස අමෝහය දෙන්න ඕනේ මේ කුසල මූල ධර්ම තුනම යෙදිච්ච කුසල් වලට පොත්වල කියනවා ත්‍රි හේතුක කුසල් හේතු තුනම සහිත කුසල් කියන එකයි ත්‍රි හේතුක කුසල් හේතු තුනම කියන එකයි ත්‍රි හේතුක හේතු තුනක් සහිත එතකොට අලෝභය අදෝෂය අමෝහය මේ ත්‍රි හේතුක කුසලයක් කරනකොට කරාට පස්සේ කරන්නට ඉස්සෙල්ලත් මනරින් හිත පවත්වාගෙන ගියොත් ඒ ත්‍රි හේතුක කුසලයේ ත්‍රි හේතුක උසස් කුසලයක් කියලා දක්වනවා ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල කියලා පොතේ කියන්නේ. ඔය පොතේ කියනවා කියන කතාව කියන්නේ මගේ ධර්ම නෙවෙයි පොතේ කියන නිසා. එතකොට ලෝභ අලෝභ අදෝස සමෝහ කුසල මූල තුන මේදිලා තියෙනවා. ඒ තුන ඒ කියන්නේ මුලදී කරන්න ඒ කුසලයේ කරන්න ඉස්සෙල්ලා කරන එක කරාට පසුව. පෙර පසුව සහ කරන අවස්ථාව තියෙන අවස්ථා තුනේම මනරී සිට පිටවා ගත්තා නම් ඒක ශ්‍රී හේතුක උත්කෘෂ්ඨ කුසලයක්. මෙන්න මේ ශ්‍රී හේතුක උත්කෘෂ්ඨ කුසලයක් මරණ මොහොතේදී සිහිපත් වුණොත් ඒ මර ඒ කුසලයෙන් නැවත සුභතියක ප්‍රතිසන්දි විඥානය ලැබෙන්නේ එවැනි පුද්ගලයෙකු ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලාභිකයෙක් කියයි පොත්වල දක්වා දෙනවා. එතකොට ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභයකට පමණයි ওই උසස් ගැඹුරු ධර්ම අවබෝධ කරගන්න පුළුවන් ධ්‍යානවල සම්මාදින්න පුළුවන් මාර්ගඵල ලබන්නට පුළුවන් වන්නේ තමන්ගේ ප්‍රඥාව ඉතා හොඳට දියුණු වෙලා පවතින ආදී වශයෙන් එවැනි කරුණු පොත්වල තියා තිබෙනවා විශේෂයෙන්ම ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබිලා ලැබිලා නැත්නම් නිවන් ලබන්නට බැහැ කියන කරුණු පෙන්වා දෙනවා ඒක නිසා පුළුවන් තරම් දුරට ත්‍රි හේතුක කුසල කරන්නට ඕන. කුසලයක් කරනකොට ත්‍රි හේතු තුන මේ දෙන ආකාරයෙන් කරන්නට ඕන. ඊට අමතරව ඒ කුසලය කළාට පස්සෙත් ඒ ගැන මනමින් සිතලා සිතලා සතුටවන්නට ඕන. දැන් බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන කුසල ධම්ම කුසලස්ස ධම්ම සාරමණක් කියන පටිච්ච හෝති කියලා. කුසලයක් කරලා ඊට පස්සේ ඒ කුසලයෙන් නැවත කුසලයක් කර ගැනීම සඳහා අරමුණක් කරගන්න පුළුවන් කියන එකයි අදහස. එහෙම කරනකොට ඒ කුසලය ගැන හිතලා සතුට වෙනවා මේ හොඳ කුසලයක් කරේ මේ වෙනි පුණ්‍ය ශක්තියක් ලැබෙන්නේ. ඒකෙන් මට මේ ආකාරයෙන් මෙලොව පරලොව යහපත ලබා ගන්න පුළුවන් නැත්නම් නිවන්ස ලබා ගන්න පුළුවන් ආදී වශයෙන් හොඳින් සිතනවා නම් යහපත් විදියට සිතනවා නම් ඒ කුසලයේ උත්කෘෂ්ඨ භාවයට පත් කරනවා. ඒ කුසලය ත්‍රි හේතුක කුසලයක් කරනවා. කරන්නේ ඉස්සෙල්ලත් හොඳින් කළා දැන් කරනවා හොඳට. ත්‍රි හේතුක වශයෙන්. ලෝභයත් ඉදිරිය, අදෝෂයත් ඉදිරිය, මෝහයත් ඉදිරිය. දැන් මේ කුසලයේ කළා බාල කරගන්නවා මේ කුසලයේ වැරදි විදිහට හිතලා අපරාධිනේ කුසලයක් කළේ මේක ඊට වැඩි අධ්‍යයන කරන්න තිබුණා උදාහරණයක් වශයෙන් දානයක් දුන්නා කියමු මේ අපරාධිනේට මෙහෙම දානයක් දුන්නේ මේක අධ්‍යයන කරන්න තිබුණා නේද නිකම් වැඩක් නැති එකක් මගේ කාලේ නැති වුණා ඔය වගේ ඕන එකක් හිතන්නට පුළුවන් එහෙම හිතනා ඉන්නවා නම් එතකොට අර කුසලයේ බාල වෙනවා ඒක කියන්නේ ත්‍රි හේතුක ඕමක කුසලයක් බවට පරිවර්තනය වෙනවා මේ ත්‍රි හේතුක ඕමක කුසලයක් ඕම කියන්නේ පහත් ත්‍ත්වයට බාල ත්‍ත්වයට පත් වෙනවා කියන එක. හරියට මේ සීගි හැලියකට ගොම ටිකක් දැම්මම. එතකොට ඔන්න ඒ කුසලයක් මරණ මොහොතේ සිහිපත් වෙනවා. සිහිපත් වුණාට පස්සේ උපදිනානි කුසලයෙන් හොඳ තැන. ඒ උපදින පුද්ගලයා ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභියෙක් නෙවෙයි ද්වි හේතුක ප්‍රතිසන්දිලාභියෙක්. එහෙමයි පොතල කියන්නේ. ඒ කියන්නේ එයාට මාර්ගඵල ලබන්න බෑ, ධ්‍යාන ලබන්න බෑ, ගැඹුරු ධර්ම අවබෝධ කරගන්න බෑ. ඉතින් එහෙම කියනවා. එතකොට ත්‍රි හේතුක කුසලයක් කළා ඒ කුසලයෙන් තමයි මරණ මොහොතේ සිහිපත් වෙන්නේ. නමුත් උපදීම ඒකෙන් ලැබුණු ප්‍රතිසන්දි විඥානයේ ද්වි හේතුකයි. ඔය කාන්තය. අනිත් කොටස ඒක කොටස දෙවෙනි කොටස දැන් හේතුක නැතුව හේතු දෙකක් සහිතව කුසලයක් කරන්න පුළුවන්. මෝහය බොහෝ විට යෙදෙන්නේ නැතුව මොකද දෙනෙක් අමෝහය යෙදෙන්නේ නැතුව බොහෝ විට කුසල කරන බොහෝ දෙනෙක්. දැන් ප්‍රඥාවෙන් නෙවෙයි කරන්නේ ඔය සද්ධාවෙන් විතර කරන්නන් වාගේ ඔය කුරුද්දට වාගේ කරනවා. එතකොට අර අමෝහය යෙදලා නැහැ බොහෝ අවස්ථාවලදී. ඉතින් හේතු දෙකක් විතරයි තියෙන්නේ. හේතු දෙකක් ඇති කුසලයක් කරලා නිවැරදි ආකාරයෙන් ඒ ගැන හිතනවා. හිතලා හිතලා හිතලා ඒක සතුටු වෙලා ඒකනේ කුසලයක් දැන් මරණ මොහොතේ සිහිපත් වෙනවා. මෙන්න මේ මරණ මොහොතේ දී හේතුක කුසලයක් කරලා ඒ දී හේතුක කුසලයේ උසස් භාවයට උත්කෘෂ්ඨ භාවයට පත් කරගෙන ඒ කුසලයේ සිහිපත් වුණා නම් ඒ කුසලයෙන් ඔහු උපදිනා සුගතියක ඔහු දී හේතුක ප්‍රතිසන්දිලාභී. එතකොට දී හේතුක වශයෙන් උපදින කුසල කර්ම කොටස් දෙකක් තියෙනවා. ත්‍රි හේතුක කුසලයක් කරලා බාල කරගත්තා දී හේතුක කුසලයක් කරලා උසස් කරගත්තා දෙකෙන්ම ලැබෙන දී හේතුක ප්‍රතිසන්දිය. ඒ දෙදෙනාගේ සුළුසුළු වෙනස්කම් දෙන්නට පුළුවන් උතුණාට පස්සේ ප්‍රඥා ආදී කරුණු වල සුළුසුළු වෙනස්කම් දෙන්න පුළුවන්. මේ දෙදෙනාටම නිවන් ලබන්නට බෑ කියන එක තමයි ධ්‍යාන ආදී ලබන්නට බෑ කියන එක තමයි පොත්වල කියන්නේ. ඔය විශේෂයෙන්ම අතුවා පොත්වල වඩාක් වල තියෙනවා. එතකොට දැන් දී හේතුක කුසලයක් කළා. හේතුක නම් ඉදලා නැහැ හේතු දෙකක්. මේක ගැන වැරදි විදිහට හිතුවා. වැරදි විදියට හේතුවට පස්සේ කුසලයේ බාල වෙනවා. මේ ද්වි හේතුක කුසලයක් කර බාල තත්ත්වයට පත් කරගෙන ඒක මරණ මොහොතේ ශේපත් වෙනවා නම් ඔහු සුගතියේ උපදිනවා. නමුත් උපදින්නේ ද්වි හේතුක ප්‍රතිසන්දිලාභයක් වශයෙන් නෙවෙයි අ හේතුක ප්‍රතිසන්දිලාභයක් වශයෙන්. ඒ අහේතුක ප්‍රතිසංගාභයේ වශයෙන් උපදිනකොටම ඔහුට කතා කරන්න බෑ ඇස් දෙක පේන්නේ අංග විකලයි නැත්තම් කෙලතුළුයි නැත්තම් මනස වැඩ කරන්නේ නැහැ නිසි පරිදි ඔය සත්‍ත්‍ය දන මොත්තරලා ඔය ඉන්නවා ඉතින් මොනවත් කර කියා ගන්නට බැරුව අන්නේ එවැනි තත්ත්වවලට පත් වෙලා උපදිලා සිටින අය. උපතින්ම ඒ தත්ත්වය අරගෙන ඇවිල්ලා තියෙන ඒගොල්ලෝ කරපු කර්ම සත්‍යයේ විපාකයක් වශයෙන්. එතකොට බලන්න කලේ කුසලයක්. දී හේතුක කුසලයේ පුත්කලී විපදිනේ සුභතියක තමයි. අර වැරදි විදියට හිතපු නිසා ඒ විදියට අංගවිත ආදී සත්‍යයටපත් වෙනවා කියලා පොත්වල දක්වනවා. මේ නිසා පුළුවන් තරම් දුරට දීහිත ප්‍රකෘතියක් කළත් ඒක ඕමක සත්‍යයටපත් කරගන්නට සුදුසු නැහැ. ඒවා උත්කෘෂ්ඨ තත්ත්වයට පත් කරගත යුතුයි. හැම විටම ත්‍රි හේතුක කුසලම කරන්න ඕන. අලෝභය, අදෝෂය, අමෝහය කියන කරුණු තුන මේදී කුසලයක් කරන්න ඕන. උදාහරණයක් වශයෙන් කියමු දානයක් දෙනවා කියලා. දානයක් දෙනකොට දාන දෙන වස්තුව කෙරේ කිසිම ආකාරයෙන් ලෝභ සිතක් ඇති කරගන්න බැහැ. ඇති කරගන්න සුදුසු නැහැ. ඒ වගේම අනාගත බහවලදී මේ දානවලින් මේ මේ ආකාරයේ සැප සම්පත් ලෞකික දේවල් ලැබෙයි, භවෝග සැප සම්පත් ලැබෙයි. ඒවා ලබා ගැනීමේ පරමාර්ථය අරමයා මොකක්වත් නැති වෙනවා. නැත්නම් ඉතින් ලෝකයේ වංචනික ධර්මයක් වශයෙන් සිත තුළ ප්‍රයත්න කරනවා. ඊළඟට දානයක් දෙන්න නම් උදාහරණයක් ගන්න. දානයක් දෙන විට අධ්‍යේශයෙන් යුතුව මෛත්‍රී සාමර සිතින් යුතුව ඒක කරන්නට ඕන. දැන් අපිට දේශංසතකට යමක් දෙනවා කියලා. ඒ දේශංසතකට යමක් දෙනකොට මේ මේ සිතන්තතාව සුවපත් වේවා කියන අදහසක් පෙරට කරගෙන ඒ දාණය දෙන්න පුළුවන් ඕනම කෙනෙකුට නැති බැරි කෙනෙකුට හරි හිඟන්නේකට ආශිර්වාද වාන්කල් දෙනකොට අනි අනේ මොහු සුවපත් වේවා කියන අදහසත් එකතු කරගෙනම දෙන්න පුළුවන් නිකන් ඔය දෙනවට වැඩියි. ඒතකොට මෛත්‍රියත් එකතු වෙච්ච නිසා ඒ කුසලයේ උසස් භාවයටපත් වෙනවා. ඊළඟට ඒකෙන් ලැබෙන කුසල අකුසල කම්මඵල ගැන අවබෝධයක් ඇති වෙනවා. මේ විදිහටයි මේකේ විපාක සත්‍ය ඉඩදෙන්නේ. ඒ වගේම මේ කුසල අධික කම්ම සංකාර රැස්වීමක් කරගස් කරන මම කියලා කෙනෙක් නෑ ආදී වශයෙන් වැරදි. ඒ නිවැරදි අවබෝධයන් ඇතුව ඒ කුසල කම්මේ කරනවා නම් ඒකේ එහිදී අමෝහය යෙදෙනවා ප්‍රඥාව යෙදෙනවා. මේ විදිහට අලෝභ අදෝස සමෝහ කියන කුසල මූල ධර්මයන් තුනම යෙදෙන්න ඕන. දැන් මේ කුසල මූලක් දන්නවා මේ අකුසල මූලක් දන්නවා. කුසල කියන්නේ මොනවද කියලා දන්නවා. අකුසල කියන්නේ මොනවද කියලා දන්නවා. මේවා දැනගත්තාට පස්සේ දැන් මේ ඇයට පුළුවන් රාගාංශය නැති කරන්න, පටිඝාංශය නැති කරන්න, අත්මිමානිය සම්පූර්ණයෙන් නිරුද්ධ කරන්න අනාගාමී වෙන්න රහසයි. එහෙමනම් ඇයි මේ තරුත් සාම්ද්‍ර මේ විදිහට එහෙම වෙනවා කියලා කියන්නේ? එතෙන්දි මේ කතා කරන්නේ තනිකර විදර්ශනා සම්මාදිට්ඨිය ලෝකෝත්තර සත්‍ය. විදර්ශනා ලෝකෝත්තර සම්මාදිට්ඨිය මේ කතාව. ඒක සිදුවන ආකාරය ඒ කියන්නේ ඒ කරුණු දැනීම තුළින් කොහොමද අනාගාමී වෙන්න පුළුවන් වන්නේ කොහොමද රහත් වෙන්න පුළුවන් වෙන්නේ කියන ආකාරය ඊළඟ දවසට අපි කියන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට ඉදිරි දේශනාවලදී ඉදිරි කරුණු මේ දේශෝත්‍රයේ තියෙන කරුණු 16ක් තියෙනවානේ. ඒ 16 16න් අද එකක් ගැන හැඳින්වීමක් කතා කරේ. ඒවා ගැන විස්තර ඉදිරි දේශනාවලදී ඉදිරිපත් කරනවා. ඒ විස්තර හරියට අහනකොට එක එක දේශනාවක් තුළින් උනත් කෙනෙකුට නිවැරදිව පත් කරගන්නත් පුළුවන් වේවි. කියන්නේ ඒක හඳුන්වා දෙන විට නෙවෙයි ඒවා විස්තර වශයෙන් කතා හැම හැම ආකාරයකින් මේ 16 ආකාරයේ විස්තර කරන හැම විටම උන්වහන්සේ ප්‍රකාශ කරනවා මේවා හරියට දකින විට ඔය රාගංශේ, පටිගංශේ, මානංශේ, දිස්ත්‍යංශේ ආදී සම්පූර්ණයෙන් නැති කරලා මේ ජීවිතයේදීම දුක කෙලවර කරනවා කියන කතාව. ඒක නිසා ඒ විදිහට කටයුතු කිරීමෙන් මේ ඇයට හරියට සමාධි ප්‍රඥා දියුණු වෙලා තියෙනවා නම් නිවන් දකින්නට පුළුවන් වෙයි. අපි මේ දක්වා කියන කරුණාවට සාරාංශය දැන් කියලා මේ දේශනාවම කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ ඇයට සතුන් ධම්ම දේශනා මාලාවක් මේ අපි ඉදිරිපත් කරගන්නේ ඉන්නේ කලින් ගැඹුරු ධම්ම දේශනා කීව නම් පෙරෙන් ප්‍රතිඵල ගන්නට බැරි. ඒක නිසා මෙවැනි තීරණයකට බැස්සේ. එතකොට අද අපි කතා කළේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පළවෙනි අංගය ගැන සම්මාදිට්ඨියයි. ඒ සම්මාදිට්ඨිය ආදී ආර්ය අෂ්ටාංග මාර්ගයේ සියලුම අංග සමාවිසින්ම දිනු කරගත යුතුයි, සමාවිසින්ම අවබෝධ කරගත යුතුයි. මේ සම්මාදිට්ඨිය ගැන මම මේ කියපු කරුණු ටික මම කිව්වට මතක තබා ගත්තට ඒක තේරුණාට Taman අවබෝධ කරගත්තා කියලා හිතන්නට එපා. අවබෝධ කරගත්තේ නැත්නම් ඔය මම ආපු ප්‍රශ්නෙට ලබන සතියේනකොට මේක බලාගෙන ඉන්න කීපයකට උත්තර හොයන්නටත් බැහැ. අවබෝධයක් නැහැ. එතකොට ඒ අවබෝධය ඇති කරගන්න. අවබෝධය ඇති කරගත්තාම සමන්තම පුළුවන් වෙනවා ඒ සම්මාදිට්ඨිය ඍජු කර ගැනීමට. එතකොට මේ සම්මාදිට්ඨිය කියන්නේ ඇත්ත ඇතුළේ තියෙන දැකීම නැත්නම් යහපත් දැකීම නිවැරදි දැකීම. මේ සම්මාදිට්ඨිය ප්‍රධාන කොටස් දෙකක් සම්මස්සකතා සම්මාදිට්ඨිය සහ විපස්සනා සම්මාදිට්ඨිය. සම්මපල ගැන එකක්. අනිත් එක විදර්ශනා සම්මාදිට්ඨිය. විදර්ශනා සම්මාදිට්ඨිය වලින් තමයි මේ අනිත්‍යයි දුකයි අනාත්මයි මේවා කලපිය යුතුයි මේවා නොවැඩිය යුතුයි මේ ඔක්කොම පහකට යුතු ධර්ම මේ දුක්ඛ සත්‍ය මේ සමුදය සත්‍ය මේ මාර්ග සත්‍ය ආදී කරුණු ඔක්කොම දකින්නේ විදර්ශනා සමාධියෙන් තමයි. මෙතන සත්‍ය පුද්ගලයන් නෑ මේවා ස්කන්ධ ධර්ම විතරයි මේවා සංස්කාර ධර්ම විතරයි මේවා තියෙන්නේ මේ මේ හේතුන් නිසා හටගන්න ඵල ධර්ම මේ හේතුන් නිසා මේ ඵල ධර්ම නිරුද්ධ වෙනවා ආදී කරුණු ඔක්කොම විදර්ශනා සම්මාදිට්ඨියට යන්තරගත. නිවන් දැකීමට අවශ්‍ය සෑම දෙයක්ම සෑම අවබෝධයක්ම සම්මාදිට්ඨිය විදර්ශනා සම්මාදිට්ඨිය කියලා තේරුම් ගන්නකොට ඒකෙත් ඒ දර්ශනා සම්මාදිට්ඨිය කොටස් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් එකක් තමයි ලෞකික වශයෙන් ඇති වෙන සම්මාදිට්ඨිය අනිත් එක තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ මාර්ගඵලයක් ලබන අවස්ථාවේදී ඇති වෙන සම්මාදිට්ඨි මාර්ගාංගය. ඒක ගැනයි අපි මේ සම්මා දිට්ඨි සූත්‍රයේදී කරුණු පරිවත් හඳුර විස්තර කරන්නේ. නැත්නම් ඒකදී මාර්ගඵල ලැබෙන ගැන කතාවක් කියන්නේ නැහැ. එතකොට මේ සම්මා දිට්ඨිය විස්තර කරන බොහෝ අවස්ථාවලදී බුදුහාමුදුරුවෝ කියපු එක් පාඩයක්. නිතර නිතර අපිට දක්නට ලැබෙන පාඩයක් තමයි දුක දුක ඇතිවීමේ හේතුව දුක් නිරෝධය සහ දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳ නුවණ. ඒක ගැන සම්සන් අතුරුව සරල දැනීම හඳුන්වා දීමක් කළා. ඊළඟට අපි දැනතනකදී මහා කච්චායන සූත්‍රයේ දෙකවන සූත්‍රයේදී තියෙන පාඩයක් අපි ඉදිරිපත් කළේ මේ ශාස්ත්‍ර ප්‍රතිශෘතියට දෘෂ්ටි කියන දෘෂ්ටි දෙකටම පැමිණෙන්නේ නැතුව මේවා හේතුන් නිසා හටගන්නා පරදන්න මම නෙවෙයි මගේ නෙවෙයි ආත්ම නෙවෙයි කියන හැම වෙලෙම ඇතිවිලා ඇති කරගෙන මේ පංචස්කන්ධ ධර්ම ඇතිවීමම දුකක්ය පවතිීමම දුකක්ය මේ දුකක් ඇතිවීමක් දුකක් නැතිවීමක් හැර වෙන දෙයක් මෙතන නැහැ කියලා නසංකති නිවසිකෙච්ච අපරස්පත්‍ය ඥාන මේ වශයෙන් හොතේ කිසිම සැකයක් නැතුව කිසිම කුකුසක් නැතුව කිසිම සංකාවක් නැතුව සම්මාගයේම සිතට මනමින් අවබෝධය හිනි යනවා නම් එතකින්ම ඔහුගේ සිත දෝ සම්මාදිතියට ගෙනවා ඊළඟ සම්මාදිතිය ඇති වෙනවා මේකත් විදර්ශනා සම්මාදිතියක් ඊළඟට අපි සම්මාදිතිසෝත්‍රය කියන කරුණු 16 කියේ කරුණු 16 කොටස් පහකට බෙන් කරලා පෙන්නවා එකක් තමයි කර්ම ගැන දැන ගැනීම, දෙවෙනි එක තමයි චතුරාර්ය සත්‍ය ගැන දැන ගැනීම, තුන්වෙනි එක තමයි සතර ආහාර, ආහාර වර්ග හතර ගැන දැන ගැනීම, ඊළඟට ආශ්‍රය ධර්ම හතර ගැන දැන ගැනීම, ඊළඟට පටිච්චසමුප්පාද ධර්මයන්ගේ අංග 12 දැකීම. මේක සර්ව සම්පූර්ණ නෙවෙයි මේ දේශනාවේ කියන්නේ සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙන කරුණු ඔක්කොම සම්මාදිට්ඨියේ තියෙන කරුණු ඔක්කොම ඇතුළත් කරපු දේශනාවක් නෙවෙයි සර්ව සම්පූර්ණ එකක් නෙවෙයි. තව ගොඩාක් දේවල් මේකට ඇතුළත් කරන්නට පුළුවන් කියන කරුණ අපි දෙන්නු කළා. ඒදී පළමුවෙන්ම කිව්වේ සම්මාදිට්ඨිය කියන එක අහනකොට කුසල් දන්නවා කුසල මූල දන්නවා අකුසල් දන්නවා අකුසල මූල දන්නවා. එහෙම දැනගත්තාට පස්සේ රාග පටිඝාදී අනුසේ මානසය ආදී නැති කරලා මේ ජීවිතේම දුක කෙලවර කරනවා. ඕකයි කියන්නේ. එතකොට කුසල් සහ අකුසල් කියන දෙකටම උන්වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ මේ කයින් සිටින් වචනයෙන් කරන වැරදි කිරීම කුසල් ඒවෙන් බැලකීම අබ්බැරි කිරීම අකුසල් ඒවෙන් බැලකීම කුසල් කියලා. එතකොට කුසල මූල කියන්නේ අලෝභ දෝස සමෝහ අකුසල මූල කියන්නේ ලෝභ දෝස සමෝහ මේ දක්වා කියපු කරුණවල කෙටි සාරාංශය ඒකයි ඔය ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ මෝහ ආදී ඒ වගේම අකුසල කුසල ආදී කරුණු දැන ගැනීම තුළින් කොහොම නිවන් ලබන්නට පුළුවන්ද කියන ගැන ටිකක් හිතලා බලලා ඉන්න. හොඳයි. එහෙනම් මේ අනුව කටයුතු කිරීමෙන් මේ ඇයට මේ මේ ජීවිතයේදී නම් මේ සම්මාදිට්ඨිය ඍජු කර ගැනීමට හැකියාව ලැබේවා. ඒ ලැබීම තුළින් මේ සම්මාදිට්ඨිය තුළින් දැකිය හැකි දුක්ඛ සත්‍ය සම්දේශයෙන් දුක්ඛ මාර්ග සත්‍ය ආදී චතුරාර්ය ධර්මයන් අවබෝධ කරගන්නට හැකියාවක් වේවා. එසේ අත්දැකීම තුළින් මේ ජීවිතයේදී නිවන සංසීමට මේ දුක කෙල කරගෙන කලවර කිරීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාදනය කරමින් මේ දේශනාව අප දැනීම කරනවා. දෙවියන්ට දැනීම පින් දෙනවා ආකාශත්තාදී පාඩයේ කියන ඔක්කොම. ආකාශත්තාදී බුම්මත්තාදී දේවා නාගාමනිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන්තරක්ඛන්ත සාසනං ආකාශත්තාදි බුම්මත්තා දේවා නාගාමනිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන්තරක්ඛන්ත දේශනං ආකාශත්තාදි බුම්මත්තා දේවා නාගාමනිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන්තරක්ඛන්ත මං පරන්තු සාක්නිකං විනා පුඤ්ඤ කම්මේ මාහි බාසමානෝ සංකමනෝ හෝතු යාව නිබ්බාන පන්තියා ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයාමන්නෝතු සම්බ දුක්ඛා සමුච්චතු මේකල සීලොන්ත සද සත්‍යයෙන් මේ ඇත නිවන සංසියුද වාසනාව සත්‍ය උදා වේවා. අභිවාදන සේවිස නිසං මුද්ධාපතානෝ සත්තාරෝ ධම්මා වද්දන්ති ආරිවන්නෝ සඛම් බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති නේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉන්නාති සමින්දතු සුපත්තේ වානිවස්සල දීවා